එහි අවසරයි මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි තවත් ප්‍රශ්න විචාරත්මක වැඩපිළිවෙලක් එහෙම නැත්නම් පොදු කමඨං සුද්ධ කිරීමකටයි ආරම්භය ලබන්න බලාපොරොත්තු වෙන්නේ අපි ඊයේ කල්තව ප්‍රශ්න ගැත් තිබ්බා අපි ඒකෙන් සතිವಾರය ආරම්භ කරමු අපි ප්‍රියංකා ඉල්ලා සිටිමු ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමේ සතිವಾರය අපිට ආරම්භ කළ දෙන විදියට අවසරයි ස්වාමින් වහන්සේ අද ප්‍රශ්න 12කුයි කවියකුයි ලැබිලා තියෙනවා ඊයේ ප්‍රශ්න 3ක් ඉතුරු වෙලා තියෙනවා 13 වෙනි එක කවියේ නරක ලකුණ. ඊයේ ප්‍රශ්න වලින් මම පටන් ගන්නවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ. පර්යංක භාවනාව. මද වේලාවක් ආස්වාස ප්‍රස්වාස කරමින් ඒ දෙස බලා සිටීමෙන් බඩෙහි පිම්බීම හැකිලීමට වඩා නාසයෙන් හුස්ම ඇතුල්වීම හා පිටවීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ හැකි බව අවබෝධ කරගත් දෙමි. පසුව නාසයෙන් හුස්ම ඇතුළු වන විට හුස්ම ගන්නවා ලෙසත් නාසයෙන් හුස්ම පිටවන විට හුස්ම පිටවනවා ලෙසත් මෙනෙහි කරමින් ආනාපාන සතියේ යෙදුණෙමි. නාසයෙන් හුස්ම ඇතුළු වන විට සිසිල් බවක් දැනෙන අතර හුස්ම පිටවන විට එම සිසිලස අඩුවන බවත් නිරීක්ෂණය කළෙමි. හුස්ම ගැනීමේදී හෘදය පිම්බෙන බවත් ප්‍රස්වාසයේදී එම පිම්බීම නැතිවන බවත් දුටුවෙමි. ආස්වාසය ප්‍රස්වාසයට වඩා තරමක් දිග බවත්, තදගතියක් ඇති බවත් නිරීක්ෂණය කළෙමි. මූල කර්මස්ථානය හඳුනාගෙන වරහන් ඇතුලේ නාසයෙන් හුස්ම ඇතුළු වීම හා පිටවීම විනාඩි 5ක් 10ක් පමණ යනතෙක් විටින් විට සිත වෙනතකට ඇදී යයි. සිත වෙනතකට ගිය බව තේරුම්ගෙන නැවත මූල කර්මස්ථානයේ සිත යොමු කළෙමි. පසුව විනාඩි 10ක් 20ක් පමණ කාලයක් සිහිය මූල කර්මස්ථානයේම පමණක් තබා ගණමින් ආනාපාන සතිය කිරීමට හැකි විය. ආනාපාන සතිය මෙනෙහි කිරීම ආරම්භා විනාඩි 15ක් පමණ වනතෙක් විටින් විට සිත වෙනතකට ඇදමින් විවිධ අදහස් සැලසුම් සිතිවිලි ගැන සිතන්නටත් කල්පනාවේ යෙදෙන්නටත් විය. සිත මූල කර්මස්ථානයටම යොමු කරමින් ආනාපාන සතියේ යෙදුණු කාලය අතර දන හිසේ තරමක වේදනාවක් පැමිණියද සිත මූල කර්මස්ථානයේ යොමු වී තිබූ බැවින් එය සිහියට නොනැගුණි. ආනාපාන සතිය අවසන් කොට මූල කර්මස්ථානයෙන් සිත ඉවතට ගත් විට දනහිස ඇතුළු එම පාදයේම හිරිවැටි ඇති බවත් තරමක අධික වේදනාවක් ඇති බවත් වැටහුණි. මද වේලාවකින් එය යථා තත්වයට පත්ුණි. ආනාපාන සතිය අවසන් වනතෙක් එම වේදනාව කෙරෙහි සිත නොගොස් මූල කර්මස්ථානයේම සිත තබා ගැනීමට හැකියවීමෙන් මාගේ සමාධිය තරමක් දියුණු වී ඇති බව වැටහුණි. සක්මන් භාවනාව ආරම්භයේ ආරම්භයේදී වම දකුණ ලෙස සිතමින් පාද තබමින් සක්මනෙහි යෙදුනි. විනාඩි 10ක් 15ක් පමණ එසේ කොට පිටතින් කවුරු හෝ මා දෙස බලා සිටින ලෙසට ප්‍රතිරූපයක් සිත තුළ ඇති කරගෙන එම ප්‍රතිරූපය දෙස බලාගෙන සක්මනෙහි යෙදුනි. වම දකුණ ලෙස සක්මනේ යෙදුණු අතර අතර කාලයේ අවට රූප ශබ්ද කෙරෙහි සිත ඇදී ගියද පසුව නැවත සක්මනට යොමු විය. ප්‍රතිරූපයේ දෙස බලමින් සක්මනේ යෙදුණු විට අවට ශබ්ද හෝ රූප වෙත සිත ඇදී නොගියද විටින් විට සිත ප්‍රතිරූපයෙන් ගිලහුණු අතර නැවත ඒ වෙත සිත යොමු කරමින් සක්මනෙහි යෙදීමට හැකි විය. මාගේ ප්‍රතිරූපයේ දෙස සිතින් බැලීමේදීද වම් පාදයේ තැබීම හා දකුණු පාදයේ තැබීම නිවැරදි වෙන වෙන නිවැරදිව වෙන වෙනම දැන ගැනීමට හැකි විය. ඊට අමතරව පාදයේ යටිපතුලට සංවේදනා දැනුණද සිත ප්‍රමුඛව යමු වූයේ වම දකුණ ලෙස පාද තැබීමටය. ප්‍රතිරූපයේ දෙස සිතින් බලමින් සක්මණේ යෙදී යෙදීමේදී සිත වැඩි වේලාවක් ඒ වෙතම යොමු කරගෙන සක්මන් කිරීමට හැකි විය. තෙරුවන් සරණයි. ඔකේ අර මුල් නැත්නම් පරියංගය ගැන කතා කරනකොට ඒ හොඳට අරමුණට හිත ගියාන වේදනාවකුත් තියෙනවා. නමුත් ඒක අදාළ නැහැ. ඒක නපුරු නැහැ. ඔහේ පැත්තකටලා තියෙනවා. නමුත් ඒ වුණාට පස්සේ තියෙනවා ඒක ඇත්තටම කකුල අමාරුට පත්ලා තියෙනවා, හිරි වෙලා තියෙනවා, හිරි ගිහිල්ලත් සමානලාට. ඉතින් අපි ලොකු සංසින්න කාලේ කියන ඔහොම වෙන්න ඇති කියලා සරුවචන්හන්සේගේ බණක් අහනකොට ඒ ආසෙනෙම නිවන් දකින්නේ. ඉතින් කවදාකවත් දන්නේ නැති කෙනෙක් නේ ගිහිල්ලා බණහගෙන ඉන්නවා, පැයක් ඉන්නවා, එකමාරක් කියන එකට පුදුම වේදනාවක් නෙන්නේ. නමුත් මේ වේදනාව ඔක්කොම කැප කරනවා මේ එන බණ අහගෙන ඉන්න. ඉතින් ඒකට ඉබේම අර කයර තියෙන ආතාවල් මුකුත් නැතුව අරමුණ කාන්දමට යකඩයක් ඇද්ද ගියා වගේ බණ අහගෙනකොට වේදනක් වෙනවා, කල්පනාවලුත් වෙනවා, අරක මේක කරන්න හිතන එකක්වත් ගණන් ගන්නෑ. හරියට බණට හිත ගියාට පස්සේ නැගිටිනකොට තමයි තේරෙනවා ගෙදර ඉන්නකොට මාළුන්ට පොරි දැම්මා වගේ එහෙන් ගහනවා මෙහෙන් ගහනවා මොනවා වෙනවද දන්නේ නැහැ. කිසිම දවසක කිසිම දෙයක තියාගන්න බෑ. දෙයකට තිබ්බොත් ඔය මොනවා තිබ්බත් අදාළක් නැහැ. නපුරුත් නැහැ. ඉතින් ඒකවල තමයි පැයෙන් නිවන් දැක්කා. පැයෙන් සෝවාන් වුණා කියලා කියන්නේ ඒ වගේ ක්‍රමයක් තමයි. ඒතර සක්මන ගැන කියනවා තමන්ම තමන් පිළිබඳව ප්‍රතිබිම්බයක් මවාගෙන මෙහෙම ඒක සාමාන්‍යයෙන් ත්‍රිපිටකයේ සඳහන් වෙන බුදුරජාණන් වහන්සේ රුවන් සක්මනේ තමන් වහන්සේ වගේම තවත් බුදු කෙනෙක්ම වාගෙන සක්මනේ සක්මන් කෙරුවයි. ඉතින් මේක මේ භාෂාවට ළමා භාෂාවට බුදුරජාණන් වහන්සේ දාන්නේ කායෙහි කායානුපස්සී විහෙරති. කායෙහි කායානුව දක්නාසුලෝ බලන්න. තමන්ම හොල්මනක් විදියට බලන්න. තමන්ම රූපඩයක් විදියට බලන්න. මේ මම රූපී කෙනෙක්, මම විරූපී කෙනෙක්, මම කළුයි සුදයි කියලා මේ කාමෙට බලන බැල්ම ඔක්කොම තව කෙනෙකුට කාමේ දනවන සුදුයි. තමන්ගේ කයේ කය අනුව බලන සුළු වාසය කරනවා නම් ඒ තමයි මනුස්සකම කියන්නේ. ඒ තමයි ජීවත් වෙනවා කියන්නේ. මේ අනුන්ට පෙන්නන්නයි අනම්මනම් කරන්න ගියාම ප්‍රාදේ විශාල පිරිසක් එක්ක ද්වේෂය දන්නවනේ එක්ක රාගය දන්නවනේ. තමන්ම තමන්ගේ කය දිහා ඉඳගෙන වාඩි වෙලා බලන හිටියොත් කය දිහා කාය කයන් පස්සේ විදියට. ඉතින් මේ නිසා මේ වගේ උපක්‍රම රාශියක් තමන්ට තේරෙයි ක්‍රමසා විදි රාශියක් තමන්ට තේරෙයි මේ භාවනා කරන්න මොකද්ද කියලා දන්නවා. ඒක පිරිසුදු කරගන්න. කමඨං සුද්ධ කිරීම පිරිසුදු කරගන්න. නැත්නම් ගෙදර ගිහිල්ලා ලෝකේ තියෙන කමඨං ඔක්කොම වඩනවා. හැමදාම ලිංග හරනවා වගේ එක දණකවත් ලිඳක් වතුර හම්බ වෙන්නේ නැහැ. මොකක් හරි එකක් අල්ලගන්න කාගෙන යන්න යනකොට මේ ඔක්කොම මේ වගේ උපක්‍රම රාශියක් හම් වෙයි. එන්නේ එන්නේ එන්නේ එන්නේ කාර්යශූරත්වයක් ඇති වෙයි. කාර්යක්ෂම භාවයක් ඇති වෙයි. කර්මන්නේ බවක් ඇති වෙයි. ඒක නිසා නිතිපතා භාවනා කරන්න කියන්න පුළුවන්. ගෞරවනීය ස්වාමින් වහන්සේ මා පරයන්ක භාවනාවේ යෙදී සිටින විට ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය පිළිබඳ පිළිබඳ නිරීක්ෂණය කරන විට මාගේ උදරයේ හැකිලෙන සහ පිම්බෙන බව නිරීක්ෂණය කළ හැකි විය. තවද ආශ්වාසය ගැනීමේදී තද ගතියක්, ප්‍රශ්වාසය කිරීමේදී සැහැල්ලු ගතියක් නාසයට දැනුනි. මෙම ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලිය පිළිබඳ අවබෝධය අඛණ්ඩව විනාඩි 20ක් පමණ පැවතුණු අතර පසුව සිත බාහිර ලෝකය කෙරෙහි ඇදී ගියේය. පර්යංක භාවනාවේ යෙදී සිටි විනාඩි 10ක පමණ යෙදී සිට විනාඩි 10ක් පමණ ගත වූ පසු කකුල්වල මාංශ පේශී තද වී යන වේදනාවක් ඇති විය. නමුත් එම වේදනාව විඳ දරාගෙන සිටින සිටිනවා යන්න හිතේ තබාගෙන ඒක එක දිගට පරයන්ක භාවනාවේ යෙදුනි. පසුව ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය පිළිබඳ අවධානය තබාගෙන සිටිනා විට එම වේදනාව පහ වී ගියේය. ඔබ වහන්සේගෙන් උපදේශක් පතමි. තෙරුවන් සරණයි. ඔය නිසා ඉරියව් මාරු නොකර ඉන්න තාක්කල් දුක්ඛ සත්‍ය අවබෝධ වෙනවා. බුදුජානනාංශය සඳහන් කර දෙනවා අපිට දුක්ඛ සත්‍ය අවබෝධ වෙන්නේ නැත්තේ ඉරියව් මාරු කරන නිසා. නිසා වැඩියෙන් කෙලස් තියෙන එක නා වැඩියෙන් ඉරියව් මාරු කරනවා. අඩුවෙන් කෙලස් තියෙන එක නා අඩුවෙන් ඉරියව් මාරු කරනවා. ඉතින් අපි උත්සාහ කරලා බලනවා ශික්ෂණයක් විදියට එක ඉරියව්වක බොහෝ වෙලා ඉන්න පුළුවන්ද කියලා. ඒක නිවන් දකින්නේ නැහැ. නමුත් ඒකෙන් පෙන්ලා දෙනවා එන්න එන්න දුක තේරෙන්න පටන් ගන්නවා. Taman මනාපෙන් ඒක කරනවනම් ඒ පැමිණි දුක එහෙම පැනිරහ වේගෙන යනවා මිසක් ආ. ඒ අනේ මල කරුමේ මේක මේ ඇඟේ වේදනාව හරි වෙච්ච අර චුරු නැහැ. මේ එකටනේ ලෑස්තිලා යන්නේ. ඒ නිසා වැඩි වේදනාවක් තියෙද්දි පුළුවන් තරම් මගේ නෙවෙයි මම නෙවෙයි කියලා වේදනාව දිහාත් බලනවා. ඉරියව්ව දිහාත් බලනවා. ඒතර පේනවා දවසින් දවස භාවනාවට බහුවේ වෙනවා. එහෙම නැත්නම් භාවනාවට පුරුදු වීමක් වෙනවා. ඒ මේ මූල කර්මස්ථානයත් එක්කම රූප කර්මස්ථානත් එක්ක අර වේදනාවත් එක්ක ලොකු සම්බන්ධයක් තියෙනවා. මේ අපි උදේ ඉඳලා හැන්ද වෙනකන් මේ සැප හොයන්න නෙමෙයි නට ඉරියව් මාරු කර කර මේ පැත්ත මේ පැත්ත පෙරලි පෙරලි අරක මේක බල බල ලැබිච්ච කෙනෙක් නැහැ. නිසා මොනම ඕනක් නැහැ සැපක් ඕනේ හොඳට පට්ටලෝ වාඩිලා හොඳට බලන්න. ඒකේ වැඩිමක් තියෙනවා. ඉතියා කොල්ලන් නැතුව ඉන්න පුළුවන්කම මේ වැඩිමක් තියෙනවා. ඒ තරමටම භාවනාව වැඩි. ඒ ලිමේ ඉස්සල්ලා ලිමේ දෙකේම නිකන් අනවශ්‍ය විදියට මේ පිම්බීමක් කැස්කීමක් පටලවාගෙන තියෙන අපරාධේ රචනයේ දික් කරන තේරුමක් නැතුව කතාව යන ආනාපාන දිගේ කොහෙදෝ යන පිම්බීමක් කැපීමක් ගැන දෙකේම කතා කරලා තියෙනවා. ඒවා ඒවා නැති කරන්න ඒවා අයින් කරන්න රචනය සංස්කරණය කරන්න. ගෞරවනීය ස්වාමින් වහන්සේ මෙය මා නිස්සරණ වනයේ සහභාගී වන දෙවන භාවනා වැඩමුළුව වන අතර මෙම මෙම වසරේ අප්‍රේල් මාස මුල් වැඩසටහනකට සහභාගී වූ වෙමි. ඔබ වහන්සේට নমස්කාර පූර්වකව පුණ්‍යානුමෝදනා කරමි. අපහාට මනුසත් භවයේ වටිනාකම අවබෝධ කරදී එයින් උපරිම ඵල නෙලා ගැනීමට මඟ පෙන්වීම ගැන මා භාවනාව මඟ පෙන්වීම ගැන මා භාවනාව ආරම්භ කර වසරක් ගත වී නොමැති අතර දැඩි දැඩි රෝගී තත්වයකින් පසුව ප්‍රතිකාර යටතේ සිටියත් හැකි සෑම විටම මේ සඳහා යොමු වෙමි. පින්වත් ස්වාමින් වහන්සේ ඊයේ සවස ඔබ වහන්සේ ආගත පටිවිණය පිළිබඳ දේශනා කළ පරිදි එහි සඳහන් වූ කරුණු මම සත්‍ය වශයෙන්ම ඊයේ උදෑසන සිටම අත්විඳෙමි. එය ආශ්චර්යය. යම් ශාරීරික අපහසුතා තිබුණත් එය නොසලකා හැර මම දැඩි අදිෂ්ඨානයෙන් යුතුව භාවනාව ආරම්භ කළෙමි. පරයන්ක භාවනාව. පරයන්ක භාවනාවේදී ඊටමත් හොඳින් හුස්ම දෙස සතිය පිහිටුවා සිටි අතර එහි තුනි තුනී වීම නොදැනී යාම අත්විඳිමි. නොදැනෙන හුස්ම රැල්ලටද නොනවත්වා සතිය පැවැත්විමි. නිශ්චල බවත් නිශ්චල බවක් දැනුනි. මේ අතර දානශාලාවේ ශබ්දද නොඑක් ගැටීම් ගැටීමට නොඑක් ගැටීම්ද බලා සිටින සිටිවිලිද එන විට එම මොහොතේම ශබ්දය ශබ්දයක් පමණක් ලෙසත් සලකා අතහැරීම සිටිවිලි වල සිට සිටිවිලි වල සිටි පුද්ගලයන් එම මොහොතේම ගැටීමෙන් අකුසල අකුසල අකුසලයක් හා එවන්නක් නැතයි සිතා අත්හැරීම එවැනි අවස්ථා බොහොමයකට ඊයේ මම මුහුණ දුනිමි. ඇලීම් සහ ගැටීම් සිත් ඇතිවන හිතේ ඇතිවන මොහොතේදීම එසේ කළෙමි. නැවත මම මගේ පර්යංකය හෝ සක්මන කෙරෙහි පෙර සිටියාක් මෙන් ඊටමත් සැහැල්ලුවෙන් යොමු වුනේමි. අනතුරකට පෙර වාහනයක තිරිංග තද කළාක් මෙන් දාණය ගැනීමේදීද තරා ආහාරයක ඊටමත් රසවත් බවක් දැනිනි. එම මොහොතේම ඒ රස නිසා ඇලීමක්ද ආදීනවද මෙනෙහි කළෙමි. පෙර දිනගත් දානෙහි රසය මේ මොහොතේ මේ මොහොත වන විට නැති බවද මෙහි කළෙමි. මෙය රස තෘෂ්ණාවෙන් තොරව දාණය ගැනීමට ඉහල් විය. එමෙන්ම පෑකට අධික කාලයක් විහාර මළුවේ පර්යංකයේ යෙදී සිට මම දාණයට එන විට මම පමණක් මළුවේ ඉතිරි වී ඇති බව දැක සිත මදක් කලබල වූවත් සංසුන්ව නැවත සිත සක්මනටගෙන පඩිපෙල් ගණන් කරමින් පහළට පැමිණියෙමි. ඔබ වහන්සේ දේශනා කළ පරිදි එම ගැටීම් ඇතිවන මොහොතේම එය නිරුද්ධ කිරීමට සතියට හැකි බව අත්විඳෙමි. ලනුපැදුරේ ඊයේ දින සක්මන කරන විටදීද කීප වාරයක් මෙය මාහට සිදු වූයේ පුරුදු පුහුණු වන්නට අවස්ථාවක් දෙන්නාක් මෙනි. ලනුපැදුරේ සක්මනේදී කීප අවස්ථාවක ඇතැම් අය සිටගෙන සිටීම නිසා නැවතී සිට මෙනෙහි කොට නොගැටි අත්හැලෙමි. අකුසලයක් හෝ භාවනාවට බාධාවක් නොවන බව හොඳ ආකාරව මම දැනගතිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඒක නිසා මේක තේරුම් ගත්ත සුද්දෙක් කියනවා මේ අහ කියන සද්ද වලට අපි බාධා කරනවා මිසක් සද්ද වලට සද්ද අපිට බාධා කරන්නේ අපිට ඕනේ සද්දේ තෝරන්නේ ඒකත් එක්ක හැප්පෙන්න ගියාම ඒ සද්ද යන ගමනේ යන්නත් හම්බ වෙන්නේ නැහැ ඒ සද්දෙට. මොකද මේ අපි මගේ ඉඳලා ඒවට තොණ්ඩු දාලා ඇඟට ගන්නවා. ඒ නිසා සද්ද වලට අපි බාධා කරනවද අපි සද්ද අපිට බාධා කරනවද කියන එක ප්‍රශ්නේ. හිතට එන හිතවිලි ඇත්තට කරදරයක්ද නැත්නම් හිතවිලි වලට අපි කරදර කරනවද කියන එක ප්‍රශ්නේ. මේක කටුවත්තක් වාගේ ඔක්කොම අහල බහල තියෙනවා පටලවා ගන්න. මම කියන්නේ අක්කා නිකන් කෙක්ක වගේ හොයන්නේ මගේ වැරදි තමයි කිය වගේ ඒ කෙක්කක්ම තමයි. භාවනා කරුවාට පස්සේ අර කටු ඔක්කොම ඇකිලා යනවා. කොච්චර තිබුණත් ඇවිස්සෙන්නේ නැහැ. ඉතින් ඇවිස්සෙන්නේ නැති ප්‍රමාණය වැඩි කරගෙන යනකොට ඒකට තපස කියලා කියනවා. භ්‍රමචර්යය කියලා කියනවා. මහානකම කියලා කියනවා. ඉතින් ඒක නෝන්ජල්කමක් කියලා තමයි ලෝකයා හිතන්නේ. නමුත් හැම කෙනාටම සමාන අයිතිවාසිකමක් සහ සමාන ක්‍රමසහවිදි තියෙනවා මේක නම් කරන්න ඕනේ. ඉතින් ඒක නිසා ඉතාමත්ම පොඩි ළමයෙකුට මේක කියලා දුන්නොත් කොහොම හිටියද කියන එක තමයි අපි ওই සතිපාසලේ කරන්න අපේ ළමයට ඉබ්බෙක් වෙන්න කියනවා. කවුරු හරි තට්ටු කරව ගමන් ඇකුලට අඬු අඬු ටික අරගෙන ඉන්න කියලා කියනවා අඬු පුප්පන්න යන්න එපයි කියලා. එන්නේ කවුරක්වත් ගැටෙන්නේ නැහැ. මේ කරන්න බැරි මේ වැඩි හිටියෝ ඉන්නේ ඉන්න. වැඩි හිටියන්ගේ වැඩිම කුප්පනවා, පුප්පනවා. ඉතින් අර පොඩි උන්ට අප්සෙට් මේ අම්මයි තාත්තයි දෙන ගෙදර ගියම් පුප්පනකොට පොඩි එකා ගිබ්බේ කරපම නොකරන්නේ. ඉතින් ඇවිල්ලා කියනවා අනේ අපි නම් මේ සතිපාදට කියලා ඉගෙන තියෙනවා අම්මා අම්මයි තාත්තයි නම් ගිහිල්ලා නැතුව වගේ පේන්නේ සතිපාදට. ඒ නිසා කරලා බලන්න කිසිම දවසක කිසිම කෙනෙකුට කවදාකවත් වරදී නැති පාඩමක්. ඒකයි බුදුජානක අවුරුදු 2600ක් අපිත් එක්ක ජීවත් වෙන්නේ. ගැටෙන්න එපා. ගැටෙන්නේ නැතුව ඉන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒකට අරමුණක් තියෙන්න ඕන. මොනවාර වෙච්ච ගම ඉබ්බට කට්ට තියෙනවනම් ටක් ගාලා ඇතුලට අදගත්තා. නැත්නම් නිදිකුඹ ගහති. තට්ටු කරපුවම ඇඟිලෙන්නේ. ආනේ දෙකේ එකක් ඉබ්බිකේ ඥාන ඇති අපි ළඟ. කොහොමද අපි ඒකෙන්නේ පටනම් වෙලා ඇවිල්ලාදී නිසා ඉබි ගතිය ඇති. යන්නේ පොඩ්ඩක් පුරුදු කරන්න. එතකොට භාවනාවත් අදලනවා ෂෝක් එක. ඊයේ ප්‍රශ්නේ ඉවරයි ස්වාමීන් වහන්සේ. අද ප්‍රශ්න. තෙරුවන් සරණයි. ගරු ස්වාමින් වහන්සේට নমස්කාර වේවා. සක්මන් භාවනාව ඊයේ රාත්‍රියේ සක්මන් භාවනාව කරන විට පෙරදාට වඩා සිත එක්තැන් කර ගැනීමට හැකි විය. මාගේ පාද දෙකෙහි උස අතර වෙනසක් ඇති බව දුටිමි. එනම් වම් පාදයට වඩා දකුණු පාදයේ තරමක් උස බවයි. උදෑසන වැලි මළුවේ සක්මන් භාවනාව කරන විට පොළවේ වැලි නොමැති තැන්වල රළු ලෙසත් වැලි ඇති සමහර තැන්වලත් රළු ලෙසද අනෙක් තැන්වල සුමුදු ලෙසද ස්පර්ශ වුනිමි. අවුරශ්මයේ ඇති තැන්වල උණුසුමත්, හෙවණ ඇති තැන්වල සීතලත් පතුලට දැනුනි. කකුලේ ඇඟිලි අතරින් වැලි තෙරපෙමින් උඩ උඩට එන අයුරු දැනෙන්නට විය. පර්යංක භාවනාව. පර්යංක භාවනාව කිරීමට පෙර සක්මන් භාවනාවේ යෙදී සිට සිත එක්තැන් කරගත් නිසා ආනාපාන සති භාවනාවේ යෙදීමට පහසු විය. මද වේලාවකින් සිත එක්තැන් විය. නමුත් සිතිවිලි ගලා එන්නට විය. ඒ සිතුවිලි අතරින් ආස්වාසය ප්‍රස්වාසය දැකීමට උත්සාහ කළෙමි. එවිට සිතුවිලි මදක් බොඳව ඒ අතරින් ආස්වාස ප්‍රස්වාසය දුටිමි. විටක හුස්ම ගැනීම වේගවත් බවත් හා විටක සෙමින් වන බවත් ආස්වාස ප්‍රස්වාසය අතර ඉඩක් ඇති බවත් පෙනුනි. ප්‍රස්වාසයේ උඩුතොලේ මද උණුසමකින් යුතුව වදින බව දැනුනි. දකුණු නාසයෙන් හුස්ම ඇතුළු වීම පිටවීම දුටුමි. වෙනදාට වඩා වැඩි වේලාවක් භාවනා කළෙමි. භාවනා කරන විට සිතුවිලි සිතට ආවද යලි අරමුණ මතක් කළ සැනින් සිතුවිල්ල නැවතී යයි. නාසයේ අග සියුම් චලනයක් දැකීමට හැකි විය. භාවනාවේ යෙදෙන විට කවුරුන් හෝ දැන් ඇති දැන් නැති යයි කියන හඬ ඇසුනි. නමුත් මම තවත් වේලාවක් භාවනා කරන්නට උත්සාහ ගතිමි. තව ප්‍රශ්නයක් තියෙනවා. නිවසට ගිය පසු කමඨහන් සුද්ධ කර ගැනීමට කළ හැකි සුදුසු පියවරක් දේශනා කරන මෙන් ඔබ වහන්සේගේ දෙපා නැමද ඉල්ලා සිටිමි. පරියංක භාවනාවේදී ඔය හිතවිලි වේදනා මොන දේ ආවත් ඒක මේ බිත්තියක් වගේ තහඩුවක් නෙවෙයි ඒක ඇහිදල් ගොඩාක් තියෙනවා. ඒ ඇහිදල් ඇත්තෙන් බැලුවොත් ඕනම වෙලාවක හුස්ම තියෙනවා. ඉතින් ඒ නිසා අපි හුස්ම අමතක කරලා මේ කරදර ගැන කතා කරන්න ගියොත් අසත්පුරුෂ වෙනවා, අසත් ධර්ම වෙනවා. කරදර තියෙද්දිත් ඒ වශයෙන් ආනපානෙ බලන්න ගියොත් සත්පුරුෂ වෙනවා සද්ධර්ම වෙනවා. ඉතින් ඒ සඳහා ක්‍රමසාවිදි හොයන්න. කිසිම වෙලාවක හිතවිල්ලකින් වේදනාවකින් සද්දකින් හුස්ම නැතර කරන්න බෑ. හුස්ම කියන එක සදාකාලික සනාතනික වැඩක්. ඒ ඔක්කොම තියේදි පොඩ්ඩක් ඇහිදල් වෙනකන් ඉඳලා අස්සෙන් බලන්න. ඒකල බලන්න බාධාවක් ඇතිකොට ආස්වාසස්සේ කොහොමද බාධාවක් නැතුව තිනකොට කොහොමද කියලා මේ දෙක අතර වෙනස බලනකොට එච්චර ලොකු වෙනසක් නැහැ. බාධාවල් ඇතර තියෙද්දි බැලුවත් බාධා නැතුව තියෙද්දි බැලුවත් එකම තමයි. ඉගෙන මේ බාධා වලින් බාධා වෙලා නැහැ. වෙන්නෙත් නැහැ. ආන්න එක සාතික කරගත්තට පස්සේ පාරේ කොච්චර තවන්ගේ සෙනඟ ගියත් තමන් හප්ප ගන්න නැතුව ගියොත් ප්‍රශ්න නැහැ. අපි ඉතින් පාරේ යනවා කියලා මිනිසුන් අතර වෙන්නේ නැහැ, වාහන අතර වෙන්නේ නැහැ. ඒවා තියෙනවා. හප්ප ගන්න එපා. පිටරට වුණා ට්‍රක් වෙන් කරලා තියෙනවා. ඒ ට්‍රකෙන් ට්‍රක් එකට මාරු කොට සිග්නල් දාන්න ඕනේ. ඒ ට්‍රක් එක යන්නේ ගයි තියෙන්නේ. දෙපැත්තේ තියෙන ට්‍රක් කොච්චර වේගෙන් ගියත් හිමීට ගියත් ප්‍රශ්නයක් නැහැ. තමන් යන ට්‍රක් එකේ යන එකයි තියෙන්නේ. අපිට වෙලා තියෙන්නේ එහෙම බෑ. අපි මේ අහර පහර දෙනත් ඔක්කොම පටලවාගෙන ඉතින් එතකොට මේ ගමන අවුත්. මේ මාර්ග නීති රකින්න බෑ. පුත්‍රයන්ස ලස්සන මාර්ග නීති සංග්‍රහයක් හදලා තියෙනවා. ලක්ෂයක් කිරියක් ගැටෙන්න ඕන කවන්නේ. ඒ නිසා මේ බාධාවල තියෙන ඇහිදල් දකින්න ඇහිදල් ඇස්සේ මේ මූල කර්මස්ථානයේ දකින්න උත්සාහ කරන්න. කාට හරි කමටහන් සුද්ධ කරන්න ඕනේ නම් මට ලූන් ලියලා වණ්ඩත් පුළුවන්. හැබැයි ලව් ලෙටර්ස් වගේ දිගේ වලියන්න එපා. මට ගොඩක් ඒවා කියවගෙන ඉන්න වෙලාවක් නැහැ. මට කවුද කියලා දැනගන්න ඕනකමකුත් නැහැ. හැබැයි හොඳම පරියන්කය හොඳම සක්මනේ විස්තර ලියන්න. මං හැරෙන්නත් බැරිම උත්තරය වුණා. එහෙම නැත්නම් ඊමේල් වලට මං ආන්ත කරනවා. ඒකෙන් මට ටෙලිෆෝන් කරන්න එන්නත් එපා. මොකද මට ටෙලිෆෝන් පාවිච්චි කරන්න වෙලාවක් ඉන්නේ නැහැ. ඉතින් ඒ ක්‍රම දෙක තමයි තියෙන්නේ. එහෙම නැත්නම් හැමදාම මේ මික්සර් ආරකේ මේ වෙලාවේ 200 300ක් පිටින් ඉඳලා අහන්න. මේ නුඹරි ඊළඟට යන්න ඉහළ තමන් ඉන්න තැන ඉඳලා අහගෙන ඉන්නේ. ඒක තමන්ගේ ප්‍රශ්නේ ඉබේමත් ඇහෙනවා. ඕනේ නම් මික්සර් ආරකේට ප්‍රශ්න දීලා දාන්න පුළුවන්. එතකොට මෙයා දැනගන්න ඕනේ මේ ප්‍රශ්නක් ඇවිල්ලා තියෙනවා කියලා. අපි සාමාන්‍යයෙන් මේ ප්‍රශ්න ගන්න නැහැ සභාවට. අපි මේ ඉන්න අයටයි ගෞරව කරලා තියෙන්නේ. ඒ නිසා මික්සර්ලා අරගත් ඒක වෙනම රේඩියෝ සර්විස් එකක්. මේ වෙලාවෙ ඉන්නකොට ලෝකේ හැම කෙනාටම ඕනම කෙනෙකුට දෙන්න ගිහිල්ලා අහන්න පුළුවන්. ඉතින් අන්නේ ක්‍රම තුන තමයි කියන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ මුල් මුල් දින දෙක තුල මා පරයන්ක භාවනාවේ නිරත වූද, කතරම් භාවනාවේ රැඳී සිටීමට උත්සුක වූද හුස්ම වාර 7-8ක් පමණ ගැනීමට හැකියාව ලැබෙන අතර ඉන්පසු අධික නිදිමත ගතියක් පැමිණේ. එවිට මාගේ සිත තුළ දැඩි තරහාවක් හටගන්නා අතර හුස්ම ගැනීම හා පිටකිරීම ආයාසයෙන් සිදු කරන බව හැඟේ. නමුත් ඊයේ සවස දැඩි අදිෂ්ඨානයෙන් යුතුව පර්යංක භාවනාව කිරීමට කටයුතු කරගත් අතර පෙර දින දෙක මෙන් නිදිමත නොපැමිණියේය. මුල් විනාඩි කීපයේ ආයාසයෙන් හුස්ම ගැනීම හා පිටකිරීම සිදු කරන බව දැනුණද ඉන්පසුව ටික වේලාවකින් ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය ඉබේම සිදුවන බව වැටහුණි. එසේම මාගේ ගතටද විශාල සැහැල්ලුවක් දැනුනි. නමුත් එසේ වන විට මාගේ සිතට දැඩි බියක් හටගත් අතර පෙර දිනවලට වඩා වැඩි වේලාවක් පරයන්ක භාවනාවේ සිදු කිරීමට හැකියාව ලැබුණ නිසා සතුටක්ද දැනුනි. තව දුරටත් භාවනාව ඉදිරියට කර ගැනීම සඳහා ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. තෙරුවන් සරණයි. ඔය නින්දට වගේම ලෑස්තිලා යන්න, බියට ලෑස්තිලා යන්න, සතුටට ලෑස්තිලා යන්න, කනගාටුවට ලෑස්තිලා යන්න. ලෑස්තිලා ගියොත් එකකටවත් අපිට කරදර කරන්න බෑ. අපි මේකට කියන්නේ සූදානම් ශරීරය කියලා. ඒක කියන්නේ අප්‍රමාදී කියලා. එන ඕනම දෙයකට ලෑස්තිලා ඉන්න. ඒක තමයි සීරුවෙන් සිටින් ගැ. ඒක තමයි බාලදක්ෂ ව්‍යාපාරයේ මුලින්ම ලියලා තියෙන්නේ. සූදානම් ශරීරය. හැම භික්ෂුවක්ම බාල දක්ෂයි. හැම භික්ෂුණියක්ම බාල දක්ෂයි. බාල යක්ෂයොත් ඉන්නවා. මේ යක්ෂෝ ගැන නෙවෙයි මේ කතා කරන්නේ. බාල දක්ෂය උද්දජනහ තමයි ඉස්සල්ලාම මේ සත්‍ය ව්‍යාපාරේ පටන් අරන් තියෙන්නේ. ඒ නිසා ওই ඕනම දෙයක් එන බව දැනගෙන යන ඕනගොනේ මරණය හෝ කවදාකවත් මරණය මරණයක් වෙන්නේ නැහැ. ඒ නිසා බය එන බව දැනගෙන යන්න. සතුටින බව දැනගෙන යන්න. නිදිමතෙන බව දැනගෙන යන්න. ඒක එනකොට ඒක මෙනෙහි කළා අරමුණු කරන්නේ ඒකට නිකන් මල් මාගයක් ඉදිකටකට මලමල අමුණගෙන යනවා වගේ බයත් අමුණ ගන්න පුළුවන්, නිදිමතත් අමුණ ගන්න පුළුවන්, සතුටත් අමුණ ගන්න පුළුවන්. ඒක මල් මලේ ලස්සන මල් එක තුනා වෙනවා. ඕකමයි ක්‍රමය. ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මනෙහි යෙදෙන විට পায় ඔසවා ඉදිරියට ගෙන යෑමේදී කිසිවක් නොදැනී පාවෙන ස්වභාවයක් ඇතිවන්නේ කිසිවක නොගැටෙන නිසා නේදයි සිතුනි. ගැටීමක් නැති විට කිසිවක් නොදැනේදයි බැලීමට සිතුනි. වහා පර්යංකයට විත් ඇස්වසස් ගත් විට ස්පර්ශවන තැන් පමණක් දැනේ. ඇස්සර බැලුවෙමි. අත් පෙනෙන නමුත් නොදැනේ. එය අමුතුම හැඟීමකි. මා සිතා සිටියේ මුළු කයම පෑය 24ම දැනෙනවා කියාය. පෙනීම සහ දැනීම දෙකක් බව මට වැටහුණි. කය ආගන්තුක ලෙස දැනෙන්නට විය. වරහන් ඇතුලේ අයිති නැති දෙයක් ඔසවාගෙන සිටිනවා වැනි. මෙය දාණය ගන්නා විට නානා විට නිදා ගන්නා විට අත්විඳෙමි. අද දින වැලිමළුවේ සක්මන් කරන විට ඊතා සැහැල්ලු සිතක් ඇතිවිය. එය අන්තයට යාමට පෙර නැතිවිය. එම සැහැල්ලු බවට ආසාවක් ඇති වූ නමුත් එය නැවත ඇති නොවන බව වැටහුණි. සිතට දැනෙන දැනෙන දේ ඒ වෙලේ විඳිනවා මිස එය අනාගතයට ගෙන යා නොහැකි බව සිතුනි. මාගේ සිතවිලි වල වැරදි නිවැරදි බව කාරුණිකව පහදා දෙනමෙන් ඉල්ලමි. ඔබ වහන්සේට මේ භවයේදීම චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. මේකදී වැරදිනේ වැරදි බලන්න හදිස්සි වෙන්න එපා. මේක නැවත නැවත කළ හැකි පරිේශනයක් නම් නැවත කිරීමට බුදුරජාණන් කියන්නේ අනුපස්සනා කියන. අනුපස්සනා විපස්සනා කියන්නේ. ඕකම වෙන්නයි. වෙනකොට තේනවා මේ කයක් හම්බුනාට කීයෙන් කී දෙනාද කයේ ජීවත් වෙන්නේ. එක්කෝ එක 100 100ක් තියනවා කියලා හිතනවා එක්කෝ 100 100ක් නැහැ කියලා හිතනවා. කවුරක්වත් බලන්නේ බුදු කෙනෙක් පහළ නොවුනනම් එක්කෙනෙක්වත් බලන්න. බුදු කෙනෙක් පහළ වෙන නොයි ටික කියලා දෙන බල මේ දුර්ලභ මනුසත්ම භාවයක් ලැබලා තියෙන්නේ. අන්න ඒක බලපල්ලා. ඒකේ කයේ කය අනුව දක්නාසුලෝ ගත කරන්න නිවන කියන්නේ ඔච්චරයි. ඒතර කිසි බරක් නැහැ. මේක නිකන් රූපයට කැමැති ලස්සන වෙන්න කැමැති තරුණයෙක්ගේ හරි තරුණියක්ගේ බෙල්ලේ ගැරන්ටි ගුණක් එල්ලපුවහම කොහොමද තේරෙන්නේ? බලු ගුණක් එල්ලපුවහම කොහොමද තේරෙන්නේ? ආන්නේ වගේ තේරේ කියලා තියෙනවා. තමන්ගේ කය මේක උස්සගෙන ඇවිදිනවා. මේ බూరు සහෝදරයා යන්නේ යන තැන යන. හිටපන් කිව්වට ඉන්නේ නැහැ. ඒක බూరుව මාත් එක්ක ඉපදිච්ච නිවුන් සහෝදරයා. බూరు සහෝදරයා. ඔකදී ආ දල්නවා නම් අනුන්ගේ අඩුපාඩු වෙන්නේ අනම්මනම් පැත්තක තියේදී. උදේ ඉඳලා හැන්ද වෙනකම් මේකේ ගත කරනවා නම් බුදුහාමුදුරුත් එක්ක ඉඳගෙන ඉන්නවා වාගේ. මුළු ත්‍රිපිටකෙම ඉගෙන ගන්න කටපාඩම් කරුවා වාගේ. සියලු සංඝරත්නයට වන්දනා කරා වගේ. ලෝකේ තියෙන සියලුම සිල්පද ආරක්ෂා කරා වගේ. ඉතින් ඒ නිසා මේවයි වරින් වර ඇවිල්ලා උකුළු මුකුළු කරනකොට දැනගන්න පාර හරි හැබැයි බුද්ධියට සින්න වෙන්න නම් නැවත නැවත කරා. භාවිත කරන්න කරන්න කරන්න ගියාම තේරෙනවා කවුරුත් කියලා දෙන්න ඕනේ Taman දන්නව කරන්න ඕනේ දෙයක්. අත්තිකේ උපඤ්ඤාතෝ මග්ගෝ යන්න ඕනේ නම් පාරතිය. පාර දෙන්නේ නැහැ කියලා කවුරුත් කියනවනේ ඒගොල්ලන්ට යන්න ඕනේ නැහැ. නැත්තම් භාවනා කියන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. ඉතින් එහෙමනම් හැම තැනම ඇඳහඬ ඇවිදින්නවා කිසాగොතුමින් දරුවට බෙහෙත් වෙනවා. මේ මැරිච්ච ගුණ. අපිට බෙහෙත් නැහැ. එහෙමනම් ඔක විසිකොල්ල දාලා ගිහිල්ලා කියයි. අනේ ස්වාමීන් වහන්සේ දරුවා පැත්තකට ඉතලා මාව බේරගන්නී. ඒ වගේ මේ ශරීරය දිහා බලනද කයේ කයනෝ දක්නාසුලෝ වෙන කෙනෙක් බලනවා වගේ. එතකොට මේකේ කොයිම වෙලාවකවත් මේක ඔක්කොම බුද්ධ විදින්න බෑ අපිට. මේක කැලල බුද්ධ විදිනට අනිත් පැත්ත නැහැ. හොල්මනක් තියෙන මේකේ. දැක්කොත් හරියට දුවයිලු පස්ස බලන්නේ නැතුව හොල්මනක් දැක්කයි. කවදාකවත් බලන්නේ නැහැ. ඉතින් ඒ නිසා හොඳට මේක දිහා බලනින්ද අමුතු සතා. ධර්ම රාජ්‍ය ප්‍රදර්ශනයක් තිබ්බා. ඒක 10000ක් දීපුවා අමුතු සතා වෙනවා. කලෝ පාට මෙහෙම බඩයක් අද ඇතුලේ කණ්ණාඩියක් කියලා තියෙනවා. ඒ බෙදෙන කාගේ මූණ පේන. සත පහක් දෙන්න ඕනේ අමුතු සතාව. අඬු කරර බණන ලැජ්ජාවටත් එක්ක අනිත් එකනත් දනෝ උතුළුව දාලා බලන අමුතු සතාවේ. උන්ට අපෝ හැරලා යන්න දෙන්නේ නැහැ. ඊගා වෙන කන සත පහත් ආය අමුතු සත බලතයි. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. සක්මන සක්මනෙන් පිට ද්වේෂයට හිත ගිය බව දැක්ක ගමන් නැවත සක්මනට හිත ආවා. ද්වේෂය ඇති වුණා කියලා මුලින් මාව පශ්චත්තාපයෙන් ඇල්ලුවා. පශ්චත්තාපයෙන් තොරව ද්වේෂය නැවත සක්මනට ආවා කියලා දැන් මාව සන්තෝෂ කරලා අල්ලන්න හදනවා කියලා දැක්කා. කීප සැරයක්ම මේ රෙසිලියන්ස් එක ගැන සන්තෝෂ වුණාට පස්සේ තමයි ඒක කල්පනා වුනේ. ඔබ වහන්සේ ඊයේ දේශනාවේදී මනාප අමනාප ඇති කර නොගෙන ඉන්න කීවේ මේකද? ඊළඟ අවස්ථාවේදී මේ සන්තෝෂ වෙන එකත් සිහියෙන් යුතුව අල්ලන්න බලන්නම්. පර්යංකය එක පැත්තකින් නොඑක් ශබ්ද අනිත් පැත්තෙන් ඒ ශබ්ද නිසා ඇති වුණ දේශ සිතුවිලි තවත් පැත්තකින් කකුල අමරලා ගලවලා ගන්න හදනවා වගේ වේදනාව මේ ඔක්කොම කචල් ඇස්සේ කොහොම හරි ආනාපානෙත් බැලුවා මේ අරමුණු හතරෙන් දුර්වලම ආනාපානෙ අනිත් තුන් දෙනා තුන් පැත්තකට අදිද්දිත් ආනාපානෙට නැවත නැවත හිත අරගෙන ආවා පරයන්කේ වැඩි වේලාවක් මේ විදිහට ගත වුණා. මරණ තුනක් දැක මිනිසෙක් පැණික් කෑය. කියන්නේ මේ වගේ අවස්ථාවකදී වෙන්න ඇති. ඒ මිනිසයා පැණික් වගේ මමත් ඒ වේලාවේදී ආනාපානේ බලනවා හැර වෙන කරන්න දෙයක් නැහැ කියලා හිතුණා. මාහට යම්කිසි අවවාදයක් උපදේශක් වේනම් කරුණාවෙන් පහදා දෙනමෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට මේ භවයේදීම සසර ගමන නිමා කරන තෙක් නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමි. ඒක නිසා ද්වේෂයට ද්වේෂ කරන්න තරම් තකතිරු වෙන්න එපා ඉච්චරයි කියන්නේ. I will never hate hate ever කියලා ලියලා තියෙනවා. මම ඊට පස්සේ කවදාකවත් ද්වේෂ ද්වේෂ කරන්නේ සතුටු වෙනවා. අනේ ද්වේෂය ආව මම දැන් සතියේ ඉන්නේ. සතියේ ද්වේෂය ආවෙනවා. ඒතකොට ඒ වෙන්න ඕන දෙ වෙනවා. එතකොට අරමුණ දිහිත ඇවිල්ලි වෙලා ගෙදර නන්නත්තර වෙච්ච කෙනෙක් ආයෙ ගෙදර ආවගේ හොඳට තේරෙනවා. ඉතින් ඒක තමයි manussත්ව ප්‍රතිලාභයක් ලැබලා තියෙන්නේ. කොහේ නන්නත්තරනවත් ගෙදර එන්නයි. එතකොට වේදනා, හිතවිලි, ශබ්ද මොනවා ආවත් බුද්ධජානන්සේ හුස්ම අල්ලලා දිලා තියෙන ජීවත් වෙන ශරීරයක නැත්වම බැරි එකක්. ඒක තුන්වෙනි නළුව වතෙන් හෝ දුර්ලභම නළුව වගේ හිටියට වේදිකාවේ ඉන්නවමයි. අපි මේ ඒක තියෙද්දි නන්නත්තර වෙලා මොන තරම් දේවල් අපි පරමාර්ථ වශයෙන් පිහිටවගෙන කටයුතු කරන්න බෑ. මොන තරම් පටලවිල්ලක්ද ජීවිතේ කියන්නේ. මොන තරම් යුතුයකම් බාර කාර්යභාර නොළුවේ තියාගෙන ඇදපන් වෛරෝ බරභාගයේ කියලා පැල් කවි කී කිය අදිනවා. පට්ටියක් තියෙනවා. ඒ කට්ටියත් අදිනවා. එකෙක්වත් දන්නේ මේ මේ හුස්ම ගන්න බව. ඉතින් ඒ නිසා ඔය දානෙට ආපු කට්ටියගේ මගේ දරක ඔයගොල්ලෝ භාවනා කරනවද කියලා. කෙනෙක්වත් භාවනා කරන්නේ. ඉතින් සාධාරණයි මේ ඔයගොල්ලෝ බුරියෙන් පල්ලෙහාට සලකනවා. අපි බුරියෙන් උඩ පැත්තට සලකනවා. කාලා අපි භාවනා කරනවා. බණින්න නරකයිනේ. ඊට පස්සේ මම ඔය එක්කෙනෙක්වත් භාවනා කරන්නේ නැති කීයටයි. ඉතින් එකෙක්වත් නැහැ ඔටුව කාන්තර ඔළුව ගහ ගන්නවා වගේ ඔළුව ගහ ගන්නවා පොළොවේ. එකාම්ම කෙනෙක් අත ඉස්සුවා. මං කෝ අනේ අම්මේ අනේ අම්මා කියාපන්කෝ උඹ කොහොමද භාවනා කරන්නේ? අනේ ස්වාමීන් වහන්සේ මේ මම ওই භාන්ති වගේ භාවනා කරන ඉඳලා හිටලා පොඩ්ඩක් කරන්නේ. මොකද ඒත් කමක් නැහැ කියන්න කියලා. හාමුදුරුවෝ කිව්වලු ගමේ පන්සලේ දවසකට මලක් කිවින තරම් එක හුස්මක් සතියෙන් ගන්නයි. එච්චරයි බලුණා. මලක් කිමිලා වගේ එක හුස්මක් ගන්න බෑ. ඉතින් ඒකවත් කරන්න බෑ කියනවා. මොන්න කැඹිරිල්ලක්ද කියලා බෑ. උදේ ඉඳලා හැන්ද වෙනකම් මෙච්චර හුස්ම ගන්නවා. කවුරු හරි චෝදනා කරන මට එක හුස්මක්වත් ගන්න වෙලාවක් නැහැ කියලා අයියෝ අපාය යන්න ඕනේ ඊට පස්සේ ආයි. අපාය යාට හරවල එවන ඔබට ඔතන හිටපු තැන හොඳයි ඔතෙන් ඵලයක් කියලා. එයි මල හොන්තුාවක් නෙමෙයි ඔක්කොම රටේ තියෙන දේවල් ඔළුවේ දාගෙන කිව්වොත් මේ මලක් කිමෙන් තරම් හුස්ම ගන්න කියලා බෑ ස්වාමීන් වහන්සේ මට ඒක කරන්න බෑ. දුවට බබෙක් හම්බෙන්න ඉන්නවා කියලා. දුවනේ දටමන්න ඕනේ අත්ත අත්තම දටමන්න ඕනේ බබා හම්බ වෙන්නේ. ආච්චිට ළමයි හම්බ වෙනකොට තම්බිට අමාරු වෙනවා වගේ දුවට බබා හම්බ වෙනවා. ආච්චිට අමාරු. පව් අපා. පව් කියලා හිතේ. මට තියෙන්නේ මට ළමේ කම්බෙට ගියත් මං තකමන එකක් නැහැ. ඒක වැඩක් නැති. උඹ ආවටම් බකම බලය. මට මොකෝ. මම වැසිකිළියට කියලා තටවන්නේ නැහැ. වැඩක් නැහැ. උන්ට ඉඳගෙන ඉන්නවා උන් නිසින් ඉඳ යන්නේ. ඉවරට පස්සේ ආන ඉවරද කියලා අන හොඳයි කියන්නේ. ওই තටමන ආයෙත් තමයි ඔය බඩවැලි ඉලියට එන්නේ. ආපුවා මේන් හර්නියා මල්ල කචා. වෙන දේ වෙන්න දෙන්නේ නැහැ. වෙන දේ වෙන්න දෙන්නේ. කුරුල්ලෝ යනකොට චික් කාලේ දාලා යනවා දැකලා තියෙනවා. කිත්තිම බුද්ධ මාර්ගයක් තියෙන කුරුල්ලන්. හරි ජොලියේ ඉන්න සතා. වැසිකිලිත් නැහැ, ටිෂු පේපර්ුත් නැහැ, වොෂි ඉඩේ එකක් නැහැ, මොකක්වත් නැහැ. ඉතින් ඒ නිසා කොයි දේ වුණත් හුස්ම ගන්නවා. දවසකට එක හුස්මක් මලක් කිවෙන තරම් හුස්මක් ගන්න හොද්දටම වේදනාවක් තියෙනවා කියලා බලන්න. ඒසොට බෑන හුස්ම නැද්ද කියලා. හොද්දටම සද්ද ගෝසාව තියෙනවා. දැන් ඔය ලියන මිනිස්සු හිත ගෙදර ගියාම කොච්චර සද්ද කරයිද කියන බයන්නේ. ගාණක් නැහැ. මීයවිල්ල පොඩි කවුරු කෑවොත් විශ්වාස බඳගෙන අඬනවා. අපි සද්ද ගැන එච්චර සංවේදීද? අපි ඇත්තටම සද්ද දූෂණය කොච්චර කරනවද gedara ඉඳලා? කොහේ ගියත් කරන්න එපා. ওই ලෝක ප්‍රසිද්ධ නළු නිලියෝ දන්නවනම් එයා කට්ටියගේ සින්දු නිසා භාවනා කරගන්න බැරි වෙනවයි කියලා මං හිතන්නේ සින්දු කියයි. ඇයි හද්දියේ නෙමෙයි පැලෙන්ඩර් ස්පීකර් දාගෙන කී දෙනෙක් විවේකේ හොයනවද? ඔක්කොම මේ විකාර කරන හරියක් කරන්නේ ආගමික මධ්‍යස්ථානවලනේ. ආගමික මධ්‍යස්ථාන සක්මන නැහැ. ලවුඩ් ස්පීකර් එකක් නම් තියෙනවා. කාන්ටාර කුළුණක් අත්‍යවශ්‍යයි. ඉතින් සද්ද කර කර ඉන්නවා මිසක් විශේෂ ඒව කරදර කරන මිනිස්සුන් ඉඳ ගන්න ගියාමත් කරදර එනවා. ඉවසලා කටයුතු කරන්න අපි අනුන්ට සද්ද කරන කරදර කරලාදී කමන්නේ කියලා බලන්න ඕනේ සද්දයක් ආවට අතරමැදි මලක් කිමින තරම් හුස්මක් ගන්නවා වගේ හුස්මක් ගන්න බලන්න හුස්ම ගන්නවා කියන එක නෙමෙයි මම කියන්නේ හුස්මක් බලන්ද කවදාකවත් අපි හුස්ම තැරියට හුස්ම අපිව අතහැරලා නැහැ. ඒකයි ඒකට කියන්නේ කාය සංඛාර. ඒක නැතුව ජීවත් වෙන්න බෑ නිසා ඒක බලන්න පුරුදු කරගන්න. নমස්කාර පූර්වකයෙන් අවසරයි ස්වාමින් වහන්සේ. පෙරයම උදෑසන සමූහ සක්මන් භාවනාවෙන් තොර ආරම්මන විතක්ක නොතකා සතිමත්ව හුස්ම බැලීමට උත්සාහ කළෙමි. බොහෝ විට ආස්වාස ප්‍රස්වාස ආපස්සට යමින් සතිමත් උනිමි. පෙරයම සම්මුහ භාවනාවෙන් තොරව පර්යංකය ආනාපාන බොහෝ විට විතක්ක ආරම්මන රහිතයි සමුහ භාවනාවේදී පර්යංකය බොහෝ වේදනා මැද්දෙහි සතිමත් වීමට උත්සාහ විය පූජනීය ස්වාමින් වහන්සේට උතුම් වූ නිවන් සුව ලැබේවා මේකේ වැඩියෙන් හම්බ වෙන වෙලාවේදී හුස්ම හුස්ම ඉදිරිපත් වෙලා ඒක පුළුවන් තරම් විස්තර බලන්න වේදනාව එනකොට නම් අමාරුයි. නමුත් ඒක හුස්ම තියෙනවා කියලා දැනගත්තොත් ඇති. ඔය කරදරයක් නැතුව යන වෙලාවේදී ඒ තමන්ගේ මූල කර්මස්ථානයේ අලගිය මුලගිය විස්තර ටික බැලුවොත් භාවනා ඉදිරියට යනවා. බුද්ධ කලාතුරකින් තමයි යමුණ දෙන්නේ. මුණ දුන්න වෙලාවේ ආස්වාසිය කොහොමද ප්‍රසආසිය කොහොමද මුල කොහොමද මැද කොහොමද ආදි වශයෙන් මෙනෙහි කරන්න යන්න ඕනේ විතරක කරන්න යන්න ඕනේ හොඳට විස්තර බලන්න බලනකොට භාවනා ඉදිරි ගමනට අනුග්‍රහයක් වෙනවා ඒකේ වැඩි විස්තර බලන එක. ඉතින් ඒකට තාම ගිහිල්ලා නැහැ. ඒකට අදිස්ථාන කරගන්න කියලා කියන්නේ. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ. ස්වාමින් වහන්සේගෙන් මට ලැබුණ කමඨහන ඌයේ සෑම ක්‍රියාකාරීත්වයකම වැයපත් බලන ලෙසය. මා රාත්‍රී නිින්දට ගියේද මේ කමඨහන සිහි තබාගෙනය. නිදන ඉරියව්ව මෙනෙහි කරමින් ආස්වාස ප්‍රස්වාස කීපයක් බැලූ බව මතකය. උදෑසන සක්මනට පිවිසීමට සිතා ලනු පැදුරු දෙස සුළු මොහොතක් බලා සිටියෙමි. සක්මන ආරම්භ කරන විට නැති වුණා යන සිතිවිල්ල සිතට දැනුනි. ස්පර්ශය මෙනෙහි කරමින් සක්මනට පිවිසීමට විනාඩි 10ක් පමණ ගතවන විට දැනුනේ ඇතිවීම නැතිවීම ක්‍රියාවලියක් සිදු වූ බවය. පා ඔසවන්න සිතන විට ඒ සඳහා පාදයේ ඇති ධාතුවල පටවියාපෝ ක්‍රියාකාරීත්වය පාදයේ ඔසවන විට නැතිවන බව දැනුනි. ඔසවන කැමැත්තද අවසන් වී ඇත. ගෙන යනවා යන කැමැත්ත ඇතිවන විට ඒ සඳහා පෙළ ගැසුණු තේජෝ වායෝ ධාතුවල ක්‍රියාකාරීත්වය ක්‍රියාවලිය අවසන් වන විට නැතිව ඇත. බිම තබන විට ඇති වුණු කැමැත්ත හා ඒ සඳහා පෙළ ගැසුණු ධාතුන්ගේ ක්‍රියාකාරීත්වය ඒ ක්‍රියාව අවසන් වන විට නැතිව ඇත. දැනුණු ස්පර්ශයද අවසන්ව ඇත. මේ ආයුරින් අවසානයේ මට දැනුනේ ඇතිවීම නැතිවීම වල ක්‍රියාකාරීත්වයන් රාශියක් සක්මණේ ඇති බවකි. ගෞරවනීය ස්වාමින් වහන්සේ මට උපදේශක් ලබා දෙන සේක්වා. පර්යංකේදී පිම්බීමේ හැකිලීමේ වැයපැත්ත බැලිය යුතුය යන නිරීක්ෂණයට හසු කළ යුතුයයි සිතා පර්යංකේ වාඩි වුනේමි. සිහිය හා වීර්යය මා සමග පැවති බව මා දනිමි. නාස්පුඩුවේ කෙළවර හුස්ම වදිනවා සමගම නැතිවීමේ ක්‍රියාවලිය ආරම්භ වූ බව දැනුනි. වැටුණු හුස්ම පහළට ගමන් කළේ වෙනස් වෙමින් බව දැනුනි. ප්‍රස්වාසය ආරම්භයේ සිදු වූ අයරින්ම එහි අවසානයේ සිදු නොවන බව දැනුනි. ස්වාමින් වහන්ස මට උපදෙස් ලබා දෙන සේක්වා. මෙසේ බොහෝ වේලාවක් හුස්ම නිරීක්ෂණයට ලක්වන අතර පාදයේ ඇති වූ වේදනාවද නිරීක්ෂණය කළෙමි. සීහා වීර්ය පෙරටු කරගෙන මේ වේදනාව මගේ නොයේයි සිතා ඉවසා බලා සිටියෙමි. ටික වේලාවක් යන විට එය සෙමෙන් සෙමෙන් අඩු වී ගියේය. ටික වේලාවකින් එය හොඳටම නැති වී ගොස් සුවදායක බවක් සිතට දැනුනි. වේදනාව පටන්ගත් තැන දුක්සහගත බවත් එය නැති වී යන විට සියුම් සතුටක් ඇතිවීමට හේතුව වෙනස් වීම බව අවබෝධ කර ගනිමින් භාව අවබෝධ කර ගතිමි. භාවනාව අවසන් වන විට ශරීර කූඩුවද විනාශ වී යන බව දැනුනි. ඔබ වහන්සේට දීර්ඝායු වේවා. මට උපදේශක් ලබා දෙනසේක්වා. මේ සතිපට්ඨාන සූත්‍රයේ හැම පර්වයක්ම පිටිපස්සේ සරුවචනාංශය සඳහන් කර තුනා සමුදය ධම්මානුපස්සීවා විහෙරති, වය ධම්මානුපස්සීවා විහෙරති, සමුදේ වය ධම්මානුපස්සීවා විහෙරති කියලා. ඉතින් ගිහි ලෝකේ සමුදේ පැත්ත විතරයි බලන්නේ. උපදිනවට කැමැති, මරණවට කැමැති නැහැ. මුල්ගල් තිනවට කැමැති. කසාද බඳිනවට කැමැති. දික්කසාදයට කැමැති නැහැ. ඉතින් මේ විදිහට වය පැත්ත බලන එක අභාග්‍යයක් කරලා මේ පාසල් පන්තිවල උගන්වනවා. ඉතින් ඒ නිසා බුදුජානනාංශේ કોઈ જાතියෙන් කිව්වත් අම්මල තාත්තල උගන්වන්නේ අනිත් පැත්ත. සමුදය වය. ඊට නගිනව බලන්න කැමති, බහිනව බලන්න කැමති. ඒක අභාග්‍ය සම්පන්න දෙයක්. මුස්පේන්තුවක්. හරි ආදුවක් කියලා හිතලා තියෙනවා. ඉතින් යෝගාවචරගේ හිත මේක කඩලා ගඟට ගිහිලට යන්න හදා ගන්නවා කිව්වාම වැය වෙන පැත්ත බලන්නයි බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ. ඒක පහළ වෙනකොට හරි කම්මැලි, නීරසයි, බය හිතෙනවා, නිින්ද යනවා, හිත පිටපයින්නවා. ඒකයි සද්ධාහවත් තියාගන්න කියන්නේ. ඒකයි සීල තියාගන්න කියන්නේ. ඒකයි සතිය තියාගන්න කියන්නේ. ඉතින් ඒක වෙද්දි බලාගෙන හිටියොත් පේනවා අපි කොච්චරක් මේකට බයද කියලා. නැතිකම නම් නෙමෙයි. හැම සමුදයකටම බයක් තියෙනවා. බලන්න කැමති නැහැ. ඉතින් ඉන්සාගෙන් කියන්නේ නිවනට කැමති නැහැ. නිවන කියන්නේ නිරෝධ සත්‍යයට. නිරෝධය කියන්නේ ක්ෂය වෙනවට, වැය වෙනවට. එදී අපි ඒක ඒක දැකලා දැක්කත් ඒකට යන්ත්‍රයක් ගාත දානවා. සූර්යයක් ගැට ගා ගන්නවා. අප නූලක් අයින් කරනවා. පඳුරක් අයින් කරනවා. අභාග්‍ය සම්බන්ධ දෙයක් දැක්කයි. ඉතින් ලෙඩෙක් මහල්ලෙක් මලකඩක් පැවිද්දෙක් දැකපහම සිද්ධාර්ථ තාපසේට ලොකු පණිවිඩයක්. අපි දවසකට හතර වෙන විදිහ හතර සැරයකට වැඩිය පේනවා. හ්ම් කවදාකවත් නැහැ විනිශ්චයක් කරන්නේ. ඒක ඒගොල්ලන්ට තමයි මැරලා තියෙන්නේ. අපි මැරෙන්නේ අපි ලෙඩ වෙන්නෙත් නැහැ. අපි විතර ගිල්ල රැයට කාලා බුදියන්න තමයි හිතන්නේ. ඉතින් ඒ නිසා ඒක නැතිකම නෙමෙයි ප්‍රශ්න තියෙන්නේ. ඒක දකින්න පින ඕනේ. නිසා අපිට පන්ති පාඩමේ උගන්වන්නේ හතර පෙර නිමිද්දකලා කලකිරණයි කිය. නමුත් වෙලා තියෙන්නේ සසර සතර සතර පෙර නිමිති දුතුවේ සසර බය නිසා ඒ ප්‍රාර්ථනා කරගෙන අවිල තියෙන එකයි මේක නිමිත්තක් උනේ. වෙන කෙනෙකුට ඒක නිමිත්තක් වෙන්නේ නැහැ. ඒ නිසා වැය දැකීම භාවනාවෙන් කළ යුත්තේ කියන්නේ ප්‍රඥා ශික්ෂාව කියලා. ඒක ලෝකයට තන්නේ ක්‍රම විරුද්ධයි. ලෝකයා බලන්නේ හැම වෙලාවෙම හට ගන්න පැත්ත විතරයි. ණය වෙන පැත්තට අභාග්‍ය සම්පන්නයි කියලා පැත්තකට දානවා. ඒ නිසා බය හැම වෙලාවෙම එනවා. මේ හටගත්ත දේ මැරෙයි කියලා. ඒත් බය මරණය දකින්න කෙනා බය දකින්න කෙනාට කිසි බයක් නැහැ. කොච්චර දේවල් හැදුනත් ඕක ඉවරයි. මොනම දෙයක්වත් මේ ලෝකේ මේ යාදරේ ඉතුරු වෙන මොනක්වත් දෙයක් නැහැ. හට ගන්නා තාක් දේවල් නැති වෙන නිසා කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ මේ ධම්මචක්කපවත්තන සූත්‍රයේදීම සඳහන් කරා යංකින්ච සමුදය ධම්ම සම්බන්තන් නිරෝධ ධම්ම. ලෝකයේ ඇතිවිත තාක් ධර්ම තියෙන සියල්ලම නැති වෙනවා. ඒතර බුදුරජාණන් වහන්සේ තමයි උදම්මැනි. අඤ්ඤාසි වත බෝ කොණ්ඩඤ්ඤෝ. අඤ්ඤාසි වත බෝ කොණ්ඩඤ්ඤෝ කොණ්ඩඤ්ඤට ඥානෙ පහළ වුණා. ඒ නිසා මේ විදිහට බලලා උත්සාහ කරන්න පහු වෙනකොට කාරණා වැටෙන්න ඉඩ තියෙනවා. Most expected Bhante walking. I focus on the soles of the feet. Then a wave of deep sadness comes, tears. It needs a lot of strength to go back to the feet. This repeats several times, especially at the beginning of walking. My aim is to be as little as possible with the sadness. Sitting in meditation, to have a drink, or just waiting, I experience strong vibration or wobbling. I concentrate on raising, falling, on the touch with the chair or ground. Try to pay as little attention as possible to the wobbling, be it pleasant or unpleasant. Same when I lie down at night. I concentrate on breath, touch, or sound of silence. Whatever is easiest, just as not to be with the wobbling. Is this a correct way to proceed? Thank you very much. So in walking, don't try to not to see this uh, sadness, but to see the soul. Let them happen in the equal way. If it is happening, just see equal way. If the in, rising and falling or in-breath and out-breath together with the bobbling and uh, vibration, see both equal. Don't try to suppress wobbling and try to see that. That is the point where we accumulate unwanted uh, karmic forces. Don't get involved. Lying down also, the touch of the bed or wobbling, exactly the same. And as a hint, the seeing wobbling is much more meritorious than other conventional activities. Wobbling and vibration is throughout the day. It is more, it's a norm than uh, episodes. So try to be with that. That is what you call becoming. So you will be becoming as far as you know you are, there's a vibration. as far as there is a wobbling. So try to be with. The suppression is the what you call defilement. Don't suppress. Let them happen. Observe non-judgmental, choiceless way or evenly suspended attention. Everything. And then you are better than try to impose choice or suppression. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස ඊයේ කමඨහන් සුද්ධ කිරීමේදී පර්යංක හා සක්මන දිගටම එලෙස කරගෙන යාමට උපදෙස් ලැබුණි. ශරීරයේ දුර්වලතා සහ අසමතුලිතා ඇති අවස්ථාවල යොදා ගන්නා ක්‍රම කීපයක් පිළිබඳව උපදෙස් පතා මෙය ලියමි. 1. මලාක් මෙන් ඇඳ මත වැතිරි ආනාපානයට සිත යොමු කළ විට එය හොඳින් දැනේ. සිතුවිලි නොයේ. පැයකටත් වඩා සිටිය හැක. ඊයේ රෑ එසේ සිටින විට පිම්බීම හැකිලීමද මනාව දිස්විය. මගේ මූල කර්මස්ථානය නොවන බැවින් අත්හැරියෙමි. මූල කර්මස්ථානයේ දිගටම දැర్శණය විය. දෙක ගතහා සිත අස්ථාවරව හුස්මද අපහසු විය. මරණය දැන් වේයයි සිතා මරණයට සූදානම් වී ඇඳේ නිදාගතිමි. දැස් පියාගත් විට දැස් ඉදිරියේ ඇසක් දැర్శණය වී කුණු වී වියලි නැති වී ගියේය. මෙයට දෙතුන් විටක් මෙය දෙතුන් විටක් සිදුවිය. අපහසුව පහ වූ විට අනිත්‍ය දර්ශනය වූ අවස්ථාවේ මරණය සිදු වූවා නම් යහපත්යයි සිතුවෙමි. 3. එවැනිම අස්ථාවර අවස්ථාවට භාවනාවට නොගොස් නිදාගනිමි සිතුවෙමි. පරයන්කයට නොඑන්නේදයි සිත තුලින් මහත් බලකිරීමක් විය. හා හොඳයි කියා සිතා පරයන්කයට වාඩු විගස තද කළු සිරුර තුර දීප්තිමත් කළු කම්පන ධාරා ගමන් කළේය. වරහන් ඇතුලේ මීටර 5ක් පමණ. එපමණකි. 4 අද උදෑසන සක්මනට ගියෙමි. එයට හා පර්යංකයට ගිය විට ඒ වාට සිත යෙදුනේ නැත. උදෑසන සිටම දැනුණ ශාරීරික දුර්වලතාවය නිසා විය යුතුය. ගලක් උඩ ඉඳගෙන ඉන්ද්‍රයන්ට පරිසරයෙන් එන ආරම්මන සමග ඇතිවන ඇලීම් ගැටීම් උපේක්ෂාවෙන් මෙනෙහි කෙලෙමි. ඇලීම් ගැටීම් නොවිය. ඇස් අරගෙන අවට බලා සිටින විට අසලින් වාඩි වීමට පැමිණි දියණියක් මද සිනා පහ ඉවත් විය. ඒ ගැන සිතුවෙමි. රූපය දුටුවා පමණකි. සිතුවිලි ආවේ නැත. සිනාව දුටුවා පමණකි. ඇලීමක් නොවිය. එසේනම් කර්මයක් නැත. මොහොතක් වෙලා පටන් ශරීරය තුල කම්පන ධාරා වේගෙන් ගලා යන ආකාරය නිරීක්ෂා කළෙමි. හිඳගෙන සිට නොසෙල් වෙන ගලද එහාට මෙහාට කම්පණය විය. ආවෙන්නේ ඉඳගෙන සිටි නොසෙල්වන ගලද එහාට මෙහාට කම්පණය විය. සිතට සතුටක් දැනුනි. මක් නිසාද ශරීරය තුල මෙන්ම ගස් ගල් පරිසරය ද අවකාශයක පවතින හුදු චලන රාශියක් බව ප්‍රත්‍යක්ෂ වූ අවස්ථාවක් බැවිනි. මායාවන් හා සත්‍යතාවයන් අතර සත්‍යතාව සබහදහම ප්‍රත්‍යක්ෂ වූ අවස්ථාවක් නිසාය. නිවසේදී හෝ පරිසරයේදී පවතින රළු ඇලීම් ගැටීම් අඩුය. සුළු අලු සුළු ඇලීම් ගැටීම් තවත් සුළු කර ගැනීමට උත්සාහ දරමි. උපදේශ පතමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඉතින් මේ වගේ වෙලාවවල කැමැති අකමැති කොහොම තිබුණත් කාලසටහන එකඟ වෙච්ච කාලසටහන කටයුතු කරන්න යනකොට ඒකේ නිහතමානීක මොකුත් තියෙනවා. එතන ඥාන චිත්ත පීඩා ඉන්නෙත් නැහැ. Taman තියෙන මේ වෙලාවට මේ වැඩ ටික කරන්න ඕනේ. එහෙම නැත්නම් මේ හිතට හිතට ඕන දේ කරන්න ගියොත් එහෙම අර සමූහයට බාධා වෙනවා. ඒ නිසා අපි අමාරු උනත් කමන්නේ. සක්මන් වෙලා සක්මන් කරනවා, පරියන් කරලා පරියන් කරනවා. ඉතින් එහෙම කරලා කරලා තමයි මෙයා කීකරු කරගන්න වෙන්නේ. එහෙම නැතුව කවදාකවත් මේ ඇඟ දෙන දේවල් අහන්න ගියොත් නම් වගතුවක් වෙන්නේ නැහැ. එයා හිතුවක්කාර කරගන්නත් බෑ. ඒකයි අපි මේ වගේ තැනට ඇවිල්ලා පළවෙනි දවසම කාලතරණක් හඳුලා දෙනවා. සීලයක් හඳුලා දෙනවා. කමඨාණක් හඳුලා දෙනවා. ඊට පස්සේ බලනවා පුළුවන් තරම් ඒකට අනුයාත වෙන්න, අනුගත වෙන්න. ඉතින් ඒකට කරන ප්‍රයත්නයට කියන්නේ හික්මනවයි කියලා, සීලයයි කියලා. ඉතින් ඒකට ප්‍රයත්න කරන්න ඕනේ. නිකම්ම මෙයා ඉන්නේ නැහැ. ඉතින් මුලින් මුලින් ප්‍රයත්න කෙරුවොත් දීර්ඝ කාලයක් ආනිසංස තියෙනවා. මේ විදිහට තමයි Tamanට ඒක සඳහා හිත ධෛර්ය කරගන්න පුළුවන්. සමුහික භාවනාවේදී ඒකෙදි ලොකු ගැම්මක් තියෙනවා. තනියම හිටියනම් හිතෙන්නෙම නැහැ. ඉතින් මොනවාරි වෙච්ච ගම කුසීත වස්තු 8ක් තියෙනවා. සීතලයි කියලා කියලා බුදියක. උණුසුමයි කියලා කියලා බුදියක. බඩ පිරිලායි කියලා කියලා බුදියක. බඩ ගිනි කියලා බුදියක. ගමනක් යන්න තියෙනවා කියලා බුදියක. පමණක් ගිහලා ආවා කියලා බෙදා. නිින්දක් ලෙඩක් එනවා කියලා නිදා ගන්න. ලෙඩ සනීපුණා කියලා විදියා ගන්න. ඉතින් මේකම තමයි විදි ආරම්භ වස්තු කියන්නේ. බඩගිනි එනකොට දැනගන්න ඕනේ බත් කෑවොත් මීට වෙඩි අමාරුයි. ඒ නිසා බත් කන්න ඉස්සලා භාවනා කරන්න. බත් කෑවට පස්සේ කියනවා බඩගිනි හිටියනම් කරන්න දෙයක් නැහැ. දැන් බඩ පිරලා භාවනා කරපන්. ඔය ඇටම අනිත් පැත්ත දාගන්න. ඒ නිසා හැම වෙලාවෙම කුසීත වස්තු අරික්කාලා සාක්කුවේ තියෙන. අන්න අරික්කාලා අල්ලගත්තා නම් අටෙන් එකක් තියෙනවා ওই වෙලාවේ. ඒක කියන්නේ බුබ්බඩයා කම්මැලියා බස් බූසා ගොංගලියා ඒ නිසා බුදුහාමුදුරුත් එක්ක නම් ගමනක් නැහැ බත් බූසෝ කම්මැලියෝ ගොංගලියෝ ගමනක් නැහැ මේක සාක්‍ය සිංහ වෙන්න ඕනේ වැඩේ ඒ නිසා ටික ටික ටික ටික අටෙන් එකක් කඩන්න හැම වෙලාවෙම හරි කාලෙන් එකක් කඩන්න එතකොට තමයි අපේ අම්මා ඉන්නකොට කියන්නේ කම්මැනි කොල්ලනේ පොල් කටුවගෙන අතිනේ බලියව හිඟමනේ තොපට නැත සන සරණේ කම්මැලි කොල්ලන්ට වගතුවක් නැහැ වැඩ කරපියවෝ භාවනා කරනකොටත් බත් කෑව නම් ගොන් ගෑපම් බඩෝ කියලා කපතර බෑල ගොන් ගන්න එකයි තියෙන්නේ. වැඩේ දිගට කරන්න. නිචිපතා කාලතරණක් හදාගන්න නැත්නම් අපි හරීම කම්මැලි. පින්වත් ස්වාමින් වහන්සේ පින්වත් ස්වාමින් වහන්සේගේ පාද නමස්කාර පූර්වකව ලියමි. වසර ගණනාවක් මා ගිලන්පස සයිස් සත්බුදු පූජාව දිනපතා කරමි. දැන් එය නැවැත්වීමෙන් අවඩක් වෙතයි සිටිමි. පහදා දෙනමෙන් ඉල්ලා සිටිමි. දැන් භාවනා කිරීමට කාලය ගත කිරීමට අවශ්‍ය බවක් සිතමි. 2 සක්මන් භාවනාව කිරීමේදී පාදවල මෙන්ම ශරීරයේ තැන් තැන්වල වේදනාව දැනෙනවා. ඒ අවස්ථාවේදී අනිත්‍ය මෙනෙහි කිරීමේදී වේදනාව නැතුව යනවා. නමුත් තවත් තැනකින් හටගන්නවා. මෙනෙහි කිරීමේදී නැති වී යනවා. ආනාපාන සතිය පැයක පමණ පරයන්කේ ඉන්න විට හුස්ම රැල්ල නොදෙනී යනවා. ඉර ටික වේලාවක් එසේ සිටින විට ලොකු හුස්ම රැල්ලක් පිට වෙනවා. නැවත ආනාපාන සතිය සිත පිහිටවනවා. තව දුරටත් උපදේශ පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී භාවය චිර ජීවනයේ ලැබේවා. ඔය ඉස්සරහට මෙහෙම කරගෙන යනකොට ගොඩාක් තොරතුරු ලැබෙයි. ලැබෙන්න ලැබෙන තොරතුරු කරදරයක් කරගන්න එපා. බුද්ධ පූජාවද කරන්නේ භාවනාද කරන්නේ කියන කරදරයක් කරන්න එපා. කරලා බලන්න දෙකම. ඉතින් බලන්න කොයි එකින්ද ආතතිය අඩු වෙන්නේ, කොයි එකින්ද අසහනෙ අඩු වෙන්නේ. වාදක්මන් කරනකොට තොරතුරු ගොඩක් ලැබෙයි. ලැබෙන ලැබෙන තොරතුරුෙන් බලන කොයි එකෙන්ද ආතතිය ආසහන වැඩි වෙන්නේ. ඒ නිසා මේ භාවනාදී වෙන්නේ ප්‍රස්තාව වැඩි කරලා දෙනවා. ඉතින් එනේ එනේ එන එක කරදරයක් කරගන්න ගියොත් හැම උත්තරයක්ම ප්‍රශ්නයක් කරගන්න ගියොත් අමාරුයි. ඉතින් ඒක සාමාන්‍ය සද්දාචාරිතගේ හැටි. එයා කොයි එක අදහන්න ඕන කියලා හරි තේරුමක්. එනේ එන දේ පටලවා ගන්න. ඉතින් ඒ නිසා හොඳ දේ වඩා හොඳ දේ අතර ප්‍රශ්න විතර තියෙන්නේ. ඒක හොඳට බලන්න වඩා හොඳ දේ ආපුවාම හොඳ දේ කැප කරලා හරි කමන්නේ. වඩා හොඳ දෙයට යන්න ඕක තමයි බිස්නස් මැනේජ්මන්ට් කියන්නේ ඕකට තමයි. ඉතින් සද්ධාචාරිතය බිස්නස් වලට කැමති නේ. වෙන කරන්න දෙයක් නැහැ. ඒ ඔය ප්‍රශ්න ඇහුවොත් ඒක තමයි උත්තර දෙන්න තියෙන්නේ. වඩා හොඳ දෙයට යන්න හොඳෙහි ඇලෙන්න එපා. වෙන විදිහට කීත ඇහි රිදෙන්න. ඔයගොල්ලන්ගේ තියෙන හොඳ ටික නිසා තමයි ඔයගොල්ලෝ දියුණු වෙන්න බැරි. වඩා හොඳත් අමතක කරනවා හොඳ ටික නිසා. ඉතින් එතකොට වඩා හොඳ බලනවා අනේ මෙහෙමත් තකතිරු જાතියක් මේ গිදෙට්ට ඉස්සරහට වඩා හොඳ ඇවිල්ලා තියෙද්දි ගන්නෑ මොකද තමන්ගේ හොඳ ටිකට ඇවිල්ලා තියෙන නිසා ඒ නිසා හොඳ ටිකත් අතාරින්න වෙනවා කියලා හොඳ දා වඩා හොඳ අතර වෙනස දක්නා සුළුව භාවනා කරා. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම ආදුනිකයෙක්නි. මගේ මුල් භාවනා වැඩසටහනයි. පසුගිය දිනවල භාවනාව සම්බන්ධව උපදෙස් ලැබුණු අතර එය මට කළ හැක්කක් බව වැටහුණි. ස්වාමින් වහන්සේ මම තරුණ අවදියේ පූර්ණ කාලීනව භාවනා කිරීමට පැවිදි වීමට අදහස් වරින් වර පැමිණේ. ඒත් එය එපා වෙයිද කියන බියක්ද දෙමව්පියන්ට තවම මා කිසිම යුතුයකමක් ඉටු කර නොමැති බැවින් සිත වික්ෂිප්ත වේ. උපදේශ පතමි. ඕගොල්ලොත් ඔහම හිටියොත් දෙමව්පියෝ වෙනවා. අන්න එදාට කෙලෙනවා. එච්චරයි මට කියන්නේ. දෙමව්පියෝ කියලා කියන්නේ විසම චක්‍රයට අහුවෙච්ච જાතියක්. උන්ට කරන්න දෙයක් නැහැ. උන් දරුවන්ට අර ලනුව දෙන එක විතරයි කරන්නේ. ඒ නිසා විසම චක්‍රය කඩන්න ඕන නම් පටලවා ගන්න එපා. පටලවා ගත්තොත් ඒ පොඩි උන්ට ලනුව කවණ එක තමයි කරන්නේ. ඉතින් මේ ඒ දෙමාපිය සදා සොත්ති අපාගත මේ වරන්තරගත වෙනවා. ඒ නිසා හිතුවක්කාර වෙයල්ලා. එච්චරයි මට කියන්නේ. මටත් හිතුවක්කාර වෙයල්ලා. මම හරිම කැමති ඔය හිතුවක්කාර දරුවන්. අපේ අම්මා කියන්නේ තෝබිය හිතුවක්කාර ජාතිකේ කඩපාඩම් කරලා තියෙන්නේ. මොන හරි කරපු ගමන් කියනවා ඔව් තෝබිය හිතුවක්කාර ජාතිකේ කඩපාඩම් කරලා තියෙන්නේ. ඇත්තම තමයි. නිසා ඔය රැළෙත් එක්ක හිටියොත් රැළට අවු වෙනවා. බල්ලොත් එක්ක බුදිය ගත්තොත් මැක්කොත් එක්ක නැගිටින්න වෙන්නේ. ඒ නිසා උඹ පැත්තකට යන්න. බුදු කෙනෙක් ඉන්නවා සම්තිමග්ග මේව බ්‍රූෂය නිපාන සුගතේන දේශිතා. උච්චින්ද සිනේහ මත්තනෝ. ඔය තියෙන ආත්ම ස්නේහය ගලවලා දාපන්. වතුරට බෑලා නිලුම අතින් කඩා හෙලන්නාසේ. සාන්ති මාර්ගයේ දේශනා කොට ඇත සරුවචන වහන්සේ විසි. ඒ නිසා නැව ආපු වෙලාව නැගින් නැතුව ගියාට පස්සේ තටමලා වැඩන. සමනාපයක් කරගන්න එකයි තියෙන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ පළමුවෙන් ඔබ වහන්සේට පුණ්‍ය ආනුමෝදනා කරමි. මෙම සාමාන්‍යයෙන් කරන්නේ මරණයට පස්සේ පස්සේ මේක පටන් ගන්න එකේ පටන් ගන්න. මෙම භාවනා වැඩමුළුවට පැමිණීමට පෙර සති කීපයක සිට දැඩි ශාරීරික වේදනාවක් පැවතුණි. එය මගේ ප්‍රතිකාර වලින් යටපත් වී ඇති දරුණු රෝගී තත්ත්වයක් යලි ඉස්මතු වීමක් වීමක් යයි සිතුණි. මේ මාස 3 වන දින નિયમિતව තිබූ සායනයට නොගොස් දැඩි අදිෂ්ඨානයෙන් මෙම වැඩමුළුවට සහභාගී වුනේමි. පැමිණි මුල් දින දෙක තුල ඊටමත් දැඩි වේදනාවක් අස්තිවර ශරීරයේද පැවතිනි. ඇවිදින විට යටිපතුල් වලද දෙපා වලද දැඩි වේදනාවක් තිබුණු නිසාවෙන් ඇතැම් විට මදක් කොර ගැසීමක් ඇවිදින විට සිදුවිය. නමුත් සෑම විටම පැයකට වඩා වැඩි වේලාවක් දැඩි වීර්ය වීරයෙන් අත් නොහැර සක්මන් කළෙමි. ඉහළ මළුවට භාවනාව සඳහා පඩිපෙළ නැගින විට දැඩි හතිගතියක් පැවතුණි. දැඩි වෙහෙසක් විය. පින්වත් ස්වාමින් වහන්සේ. නමුත් ඊයේ දිනවන විට මට අදහාගත නොහැකි සුවයක් ශාරීරිකව මෙන්ම මානසිකව ඇතිවිය. විස්තර කර නොහැකි සැහැල්ලුවක් නිරෝගී බවක් දැනුනි. හතියද නැත. ඊටමත් ප්‍රබෝධමත්ම සතියෙන් මළුවට එන පඩිපෙළ පඩිපෙළ 22 ගැන ගණන් කරමින් පැමිණෙමි. ඉහළ බෝධි මළුවේ පිටුපස හුදකලාව පරයන්කට වාඩි වූ පසු වේලාව ගතවන බවක් නොදැනිනි. සෑම විටම කයෙහි ඊතා සැහැල්ලු ගතියක් දැනේ. පරයන්ක භාවනාව ආනාපානයේ සිත යොමු කළ විට ඊටමත් ඉක්මනින් එය තුනී වී යනු දැනිනි. වර එක ආස්වාසයේ පමණක් ප්‍රකටව වී ප්‍රස්වාසය ගැටෙන තැන තැනක් නැති තරම් විය. ආශ්වාසයේද කොටස් තුනකට මෙන් කැඩී යනු දැනිනි. හුස්ම රැල්ල සම්පූර්ණයෙන්ම වාගේ නොදැනී යන විට එක එල්ලේ හතුරු දහන් වූ හුස්ම රැල්ල දෙස දිගටම බලා සිටියෙමි. නැවත එය සියුම්ම දැනිනි. පැයකට අධික කාලයක් පරයන්කේ සිටින විට කයෙහි දැඩි නිශ්චල බවක් දැනුනි. කය ඊටමත් සංසුන් වී සංසුන් වී කයක් තිබෙන බවක් නොදැනෙන්නට විය. භාවනා අසුනක වාඩි වී සිටියත් එම අසුනවත් එහි ගැටෙන සිරුරවත් නොදැනිනි. කය මැටි ගුලියක් මෙන් නිශ්චල විය. කිසිම ක්‍රියාකාරීත්වයක් නැතුවක් මෙනි. මෙම ඉරියව්වේ පැය භාගයකට වඩා වේලාවක් සිටින විට කෙනෙකු උරහිස් මතට බරදී පහතට තෙරපෙන මෙන් බරක් වේදනාවක් දැනෙන්නට විය. මුළු සිරුර පුරා සියුම් උණුසුමක් දැනුණු අතර දණහිස සිට පහළට පාදයේ දිගේ උණුසුම් වායු ධාරාවක් ගමන් කරන්නාක් මෙන් දැනුනි. සක්මන් භාවනාව. පාදයේ පොළවේ ස්පර්ශ වන විට එහි උණුසුම තෙත ගතිය, සුමුදු ගතිය නොදැනුණු, වැලිවල සිසිල සුමුදු බවට නොදැනුණු, හරියට සතිය පවතින අතර තුර ඇවිදින විට උදරයේ දෙදරීම් අත් දෙක ගැටෙන තැන උණුසුම් තද ගතිය ශරීරයේ පුරා විවිධ තැන්වලින් ඇති වී පැවති නැතුව යන වේදනා ආත් වේදනා දෙදරීම් කම්පන හොඳින් දැනුනි. මුළු කයම එකම කර්මාන්ත ශාලාවක් බඳු විය. ක්‍රියාවලියන් දාමයක් සහ රස්නේ සිසිර දැනීම විය. එකවර මුළු සිරුරම උණුසුම් විය. දහඩියෙන් දහඩිය ගලන්නට විය. කය ඊතා සැහැල්ලු විය. ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. අර ගොඩක් තද බල වේදනාවක් ඇවිල්ලා හින්දා බලනකොට කය නොදෙනී යාම නිවන් ගියාවා. වේදනාවක් නැතුව ඉන්න කෙනෙකුට නිකන් ඉන්නකොට කය නොදෙනී ගියාම මැරුණාවා. ඒ නිසා ලෙඩක් එන්නම ඕනේ නිවන මොකද්ද කියලා තේරෙන්නේ. නමුත් තුඟ දෙනෙක් එහෙම වෙච්චාම බේත් ගන්නවල දෙන කරන්නේ නිවන් භාවනා කරන්න යන්නේ නැහැ නේ. මොකද ඒගොල්ලන්ට බුදුහාමුදුරන්ට වැඩිය අනික් කට්ටිය වැදගත්. නැත්නම් ඒලා භාවනා කරුවොත් බුදුජානනාන්ති කියන්නේ බව සතහට වෙන බව දුකට වේදානන. ඕනම ලෙඩකට බේතොච්චරයි. කලාතුරකින් කියන තමයි එහෙම කරන්නේ. ඒ කෙරුවට පස්සේ අර තිබුණු වේදනාවත් එක්ක බලනකොට මේ ශරීරය නොදැනවයි කියලා කියන්නේ නිවන් ගියාවා. ඒ නිසා ආයසරයක් අර බරපතල ප්‍රශ්නේ පැමිණේවා, ලෙඩේ පැමිණේවා කියලා තමයි ප්‍රාර්ථනා කරන්නේ. තිරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ. පර්යංකය. ඔබ ඔබගේ උපදේශ පරිදි මා පර්යංකයට ඉඳ ගැනීමට ප්‍රථම මූල කර්මස්ථානයේ තුනී වී යන තැන සතිමත්ව සිටින බවට අදිටන් කරගත්තා. මූල කර්මස්ථානයේ නොදැනී යන විට මා තව තවත් සවිමත් වුණා. නින්දකට වැටුනේ නැහැ. මාගේ පාදය විදුම් දුන්නා. මා ඉවසාගෙන පිම්බීම හැකිලිම දෙස බැලුවා. තව තවත් විදුම් දුන්නා. තව තවත් මූල කර්මස්ථානයේම සිටියා. කැඩෙන්නේ නැති බව මා දන්නවානේ සිතා වීරිය අරගෙන මූල කර්මස්ථානයේම රැඳුණා. ටික වේලාවකින් එය නැති වී ගියා වාගේ මතකයි. අවට ලොකු ഘോഷාවක් ආවා. ද්වේෂයක් පැමිණියා. කල යුතු දෙයක් නැත. මූල කර්මස්ථානයේම වැදෙන්නට හැර පිම්බීම විතරක් පෙනුණා. ඒ දෙස බලා සිටියා. සද්ද තිබුණ ඒකත් මට අවස්ථාවක් ඌවායයි සිතුවා. ශබ්දය පැවතියා. මම පිම්බීමක් බලා සිටියා. පර්යංකයට වාඩි වන විටම මුළු මනින්ම ගැහෙන්න පටන් ගන්නවා. ඒ දෙස බලා සිටින විට එය වැඩියෙන් දැනෙනවා. අරමුණට සිත යොමු කරන විට එය නැති වී යනවා. සක්මන. පායට පායද ශබ්දය ලොකු බාධාවක් නොවුනා නොවේ. මා පිටුපසට සක්මන් ආරම්භ කළා. ශබ්දයට අවධානය යොමු කළොත් මා වැටෙන බව දන්නා නිසා පාදයට සිත යොමු කරමින් සිටියා. ඇඟිලි අතරට මුළු ඇඟේම බර වැටෙන බවත් විලුඹ මගින් පිටුපසට තල්ලු කරන බවත් කෙන්ඩා තදවන බවක් දැනුණා. ඉදිරියට සක්මන් කරන විට ඇඟිලි අතර එක් ස්ථානයකට එක් මොහොතක් මුළු බලම රැඳී පවතින බව දැනුණා. අද සක්මන සාර්ථක වූවායයි සිතුණා. සතුටක් ආවා. සද්ද කළ හැමෝටම මෛත්‍රී කර පින් දුන්නා. වරහන් ඇතුලේ මුලදී විටින් විට ද්වේෂය පැමිණියා. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. කරදරයක් ඇවිල්ලා ඒක හරහා අරමුණ බලන්න ගත්තොත් හරිම විචිත්‍රයි භාවනාව. කරදරේ ඇත්තටම සාධකයක් වෙනවා. බාධකේ සාධකයක් වෙනවා. නැතුව ඉන්නකොට වැඩිය ඒක නිසා මේ කරදර පැමිණෙන තරම් කරදර පැනිරහ කරගන්න මනුස්සයට භාවනා කියන්නේ විනෝදාංශයක් විතරයි. ඉතින් මේ කලාව ඉගෙන ගන්න වෙලාවක් ඔය ඇවිල්ලා තියෙන්නේ. බුලන් තරම් හැම පැමිණෙන කරදරයක්ම සාධකයක් බාධකයක් සාධකයක් කරගෙන යන්න. ඒක ජීවන රටාවත් හරි ලස්සන වෙනවා. භාවනාවත් විනෝදාංශයක් වෙනවා. අවසරයි ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගේ උපදෙස් අවවාද ලබා දුන් පරිදි මම භාවනාව වැඩුවෙමි. පර්යංක භාවනාවේදී මම ආනාපානය හොඳින් නිරීක්ෂණය කළෙමි. මම හුස්ම දිහා බලාගෙන සිටියෙමි. කෙමෙන් අඩුවී ගොස් අතරමඟ නතරවන සැටි බලමි. බොහෝ විට මට පාන්දර සහ රාත්‍රියේදී පර්යංක භාවනාව ඉතා හොඳට හිත සමාධිගත වූ බව දැනුනි. දවල් කාලයේදී මම පර්යංක භාවනාවට වාඩි වූ කල දැඩි අපහසුාවක් අපහසුතාවයක් දැනුනි. අවටින් ඇසෙන ශබ්දවලට මට තරහක් ඇති වුනි. ඒ විට මට ඔබ වහන්සේ ලබා දුන් උපදෙස් සිහි විය. ශබ්දයක් නිසා මා කෙලෙස් උපදවා නොගත යුතුයයි සිතා මම ද්වේෂයේ කෙමින් සිතින් අයින් කළෙමි. ඊයේ රාත්‍රියේදී මාහට නිදිමතක් නොදැනිනි. ඒ නිසා මා සයනය මත දිගාවි උදරයේ පිම්බෙන හැකිලෙන බව නිරීක්ෂණය කළෙමි. මට එසේ පිම්බීම හැකිලිම විටක වේගයෙන්ද තවත් විටක සෙමෙන්ද දැනි ක්‍රමයෙන් නැති වී යනු දැනුනි. මෙසේ බලා සිටියේදී මා නින්දට වැටි තිබුණි. උදෑසන සිට මගේ සිත වෙනදා නොතිබුණු ප්‍රබෝධමත් ගතියකින් පෙළුණි. වෙනදා දහවල් දාණයගෙන මා විවේක ගන්තිමි. ගනිමි. නමුත් අද මට ඒ වේලාවේද භාවනා වැඩිවීමට සිතුණි. ආනාපානය හොඳින් දැනුනි. සිතවිලි විටින් විට මතු වුණත් වෙනදාට වඩා අඩුවෙන් සිතවිලි මතු වුණි. අවට ශබ්ද වලින් මා ද්වේෂ නොකර භාවනා කරන විට මට අසීමිත සතුටක් දැනුනි. මගේ බෙල්ල කඩා වැටෙනවා වගේ දැනුනි. නමුත් මා නිදා නොසිටියෙමි. මෙසේ බොහෝ වේලාවක් මට පරයන්කේ තුල සතිමත්ව සිටීමට හැකි විය. ඉදිරියට භාවනා කටයුතු කරගෙන යාම සඳහා උපදෙසක් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. ඔය විදිහට බාධා මැද කරගෙන යෑම භාවනා දියුණුවක් කියලා හිතාගන්න. එතකොට බහලා ඉල්ලන්න යන්න එපා. ගමේ කාර්යවලදී ලොකු දක්ෂකමක් තියෙනවනේ කොළඹ කාර්යවලවන්න. මොකද හැම තැනම වාහන හප්ප ගන්නට වෙන එකයි තියෙන්නේ. ඉතින් ඒ නිසා කොළඹ යන්න ගම පුරුදු කරලා ඉන්න. ඒ වගේ තමයි පොඩි පොඩි සද්ද තියෙනවල භාවනා කරලා වහා බොඩි වැඩි සද්ද තියෙද්දිත් වැඩි වේදනා තියෙද්දිත් මේ කරගෙන යන්න පුළුවන් කියන හැකි සංඥාව ආවට පස්සේ ඔන්න මනුස්සකම එනවා. නැත්තම් චර්චුරෝ තමයි ඉදිරියට එන්නේ. ඉතින් ඒ ආරම්භය ලැබලා තියෙනවා අපි සතුටු වෙන්න. දිගට කරගෙන යන්න. ජීවිතේ බොහෝ දුර ගෙවා ආවෙමි. සැප සහ සතුට සොයමි. මිරිඟුවක් පසුපස දුවන පිපාසාවට දිය පොදක් සොයන කුසේ නැතකුර සටහනක දිය බිඳක් වන් හැරී බැලුවෙමි ආමග දෙපස. රැකියා උසස් වීම සමග සහතික පොදිය කවා පොවා ඇති දැඩි කළ දරුවන් මාසෙව් සැපසතුට නැත මේ කිසි තැනක ඇත්තේ එකම තැන මේ නිස්සරණ වනය තුල. දිවියක් හුස්මකින් පටන්ගෙන අවසන් වුවත් හුස්මෙන්ම මෙතෙක් කල නොදුටුවෙමි. එහි විසිතුරක් විස්තරයක් සතියේ මහිමය ලොවටම පසක් කරන යතිවරයාණන් ඔබ වහන්සේමය. සිත් සතම් පුබුදුවමින් දහම් හඬ පතුරවන දේශකයාණන් ඔබ වහන්සේමය. මේ නිස්සරණ වනයේ අභීත සිහරජෙක් බඳු වූ ඔබ වහන්සේට ලැබේවා දීර්ඝායුෂම. පතනා බෝධියකින් අවබෝධ වේවා චතුරාර්ය සත්‍ය. ඇත්තටම නිසන්නවනේ එහෙම විවේකයක් නැහැ. යන යන තැන තියෙනවා. Tamange නහයට තමයි තියෙන්නේ. ඒ නිසා මම දැන් මෙතන. මම දැන් නිසන්නවනේ කියලා ගත්තොත් එimhe අලි කචල්යක් කරන ඔක්කොම මෙතන නතර වෙච්චාම අපිටත් යන්න වෙනවා. ඒ නිසා නිසන්නවනේ කියලා එහෙම තැනක් තුහමුළු කියලා නැහැ. මම දැන් මෙතන. කොතන හිටියත් එතන තමයි. ඒ නිසා අපි මෙතනින් නතර කරනවා. තුනට අපි රැස් වෙනවා. පරියංග භාවනාවක් සඳහා. ශිර දෙනාටම තෙරුවන් සරණයි.